දැයි අවසරයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද නැත්නම් හතරවෙනි දවසට ධර්ම සාකච්ඡාව සඳහා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊයේ වගේම ලිඛිත ප්‍රශ්න වලින් වැඩපටන් කරගනිමු ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අවසරයි සර් කරු ස්වාමින් වහන්සේ මම නිවසේ ආනාපාන සති භාවනාව කරන විට දෙතොල් අතර දැනෙන ස්පර්ශයට සිහිය පිහිටුවා ආස්වාස ප්‍රාස්වාස දැනගනිමි. මම නාසයේ අග්ග හුස්ම රැල්ල වැදෙන බව අප්‍රකට නිසා මෙසේ භාවනා කිරීමට යොමු විය. රිට්‍රීට් එකට පැමිණි පළමු දින පස්වරුවේ පරයන්කේදී හුස්ම රැල්ල නාසිකාග්‍රේ වදින ලෙස ප්‍රකටව දැනුණු හේයින් මම නාසිකාග්‍රයට හිත යොදා ආශ්වාස ප්‍රාශ්වාසය දැනගතිමි. දෙවන දින පෙරවරු පරයන්කේදී හුස්ම රැල්ල සියුම්ව ගොස් නොදැනී ගිය පසු නැවතත් නාසිකාග්‍රය අරමුණු කොට සියුම්ව වැටෙන ආශ්වාස ප්‍රාශ්වාසය ප්‍රශ්වාසය දැනගනිමි ගතිමි. දෙවැනි දින පස්වරු පරයන්කවලදී මේ තවදුරටත් අත්දැකීමට ඇති වුණු අතර සිත අරමුණු වලින් තොර අවස්ථාවට වැඩි වාර ගානකදීපත් වුණි. අරමුණු නැති ස්වභාවය තුළ සිත වැඩි වේලාවක් පවත්වා ගැනීමට ක්‍රමයෙන් හැකිවිය. හිත අරමුණු වලින් තොර අවස්ථාවලදී අවදිමත්ය. වරින් වර හුස්ම ගන්නා බවක් දැනේ. සමහර අවස්ථාවලදී හිසේ දැඩි පීඩනයක් සහ හිස තුළ සියුම් දැනීම් ඇතිවන ආකාරයක් දැනේ. තවත් සමහර අවස්ථාවල අරමුණු රහිත බව තුලදීම උඩුතල නලියන ස්වභාවයක් හා කට උල්වන ස්වභාවයක් දැනේ. මේ අතර එක්තරා පර්යංකයකදී සිරුරේ වේදනාවක් දැනුණු බැවින් අරමුණ තොර ස්වභාවයෙන් හිත ඈත්කොට ඉඳගෙන සිටින් ඉඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කළෙමි. අත් දෙකේ මාපට ඇඟිලි දෙකෙන් පටන්ගෙන සිරුර දෙපැත්තට තල්ලු වී යන ආකාරයක් වරහන් තුළ කාන්දමකින් දෙපැත්තට ඇදෙන්නාක් මෙන් ගැටගසා තිබූ මල්ලක මල්ලක් ලිහන්නාක් මෙන් අත්දැකීමක් දැනුණා. මෙය මම නිවසේ භාවනා කරන විටද කීපවරක් අත්දැක ඇත. තවද සිරුරේ තදවීම හා නලින ස්වභාවයේ වරින් වර දැනේ. මෙවැනි අවස්ථාවල ඒ මෙනෙහි කර නැවතත් හිත හුස්ම හෝ අරමුණු නොමැති ස්වභාවය අරමුණු කරගෙන සුභා භාවනාව කරගෙන යමි. මෙසේ වන්නේ ඇයිදයි කරුණාවෙන් පහදා දෙන්න. මෙම අවස්ථා කෙසේ මෙනෙහි කළ යුතුද පහදා දෙන මෙන්ද ඉල්ලා සිටිමි. රිට්‍රීට් එකේ තුන්වන දින සිට භාවනාව අතර සුළු ඉරියව් මාරු කිරීමකින් පසුවද වැඩි අපහසුවකින් තොරව සියුම්ව දැන්න හුස්ම රැල්ලට ඉන්පසු අරමුණු තොර ස්වභාවයටත් හිතපත් කරගත හැක. අරමුණු තොර අවස්ථාවල සමහර අවස්ථාවල සිතුවිලි පැමිණියේද ඒවා අල්ලා බදා ගන්නා ස්වභාවයක් නැත. මාගේ භාවනාවේ අඩුපාඩු ඇතොත් කරුණාවෙන් මේවා පෙන්වා දෙමින් ඉතා යටහත් පහත් ඉල්ලා සිටිමි. රචනයේ ආරම්භදී ආ බලනකොට පටලවිලි ගතියක් පේන්න තියෙනවා. මේ ආනාපානේ වදින තැන, වදින හැටි, වේන බව, නොපෙනෙන බව කියලා. නමුත් රචනයේ පිටිපස්සට යනකොට ඒකම ගෙවම් කරලා ආනාපානේ හරහා හිත තැම්පත් වෙච්ච ගතියකුත්. ඊට පස්සේ අර අරමුණු නැහැ කියලා විශ්ව කරන්න හදන ගතියක් ආනාපානේ අතිරේක අරමුණු මෙන්න මේ තුන අසුර ගන්න බැරි. අත මේ තුන ඉදිරියේ කොහොමද ක්‍රියාත්මක කරන්න බැරි කියන ප්‍රශ්නෙට මේ මෙනෙහි කිරීම කියන අලුත් සංකීර්ණතාවයක් දාගෙන ඇතිවෙච්ච ප්‍රශ්නයක් තියෙනවා. උත්තරීචරම නැහැ. නමුත් ඒක මේ මේ කියන විස්තර හොඳට අහගෙන හිටියොත් එතනයි අපි සම්බන්ධ ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාට අහගෙන හිටියොත් මේ ප්‍රශ්නේ බොහොම ඉක්මනට නිමාවක් දැක් ගන්න පුළුවන්. කිසිම මෙනෙහි කිරීමක් අවශ්‍ය නැති වෙලාවෙම කොක මෙනෙහි කරන්න ඕනද කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න තියෙනවා. ඒක නිසා මෙනෙහි කිරීම කියලා කියන්නේ අවශ්‍ය කරන උපකරණයක් තමයි. නමුත් අවශ්‍ය වුණාට පස්සේ උපකරණ පැත්තක තියාගෙන දැනගන්න. විසි කරන්න එපා. පැත්තක තියන්න අවශ්‍ය වුණාට ගන්න. ඉතින් ඒක නිසා මේ ආරමුණු tempat වුණාට පස්සේ වගේ කියලා ගත්තහම පේන කිසිම දෙයක් මෙනෙහි කරන්න බෑ. ඒක පරමාර්ථ ධර්මයි. අපි මෙනෙහි කරන්නේ සම්මුතිය විතරයි. සම්මුතිය කියන්නේ මේ සම්මත සාමාන්‍ය දැන ආශ්‍රව ප්‍රසවාසයේ අතනමනවාදී ගහරිනවා. නමුත් උණුසුම සිසිලස කම්පන චංචල ගතිය තොල්බර වෙන ගතිය කකුලේ ඇරීමේ උණුසුම් සිසිල් ගතිය එහෙම නැත්නම් මේ ආශ්වාස ප්‍රශ්වාස දෙපේ දැනෙන ඊටාමසියුම් ඒ කම්පන චංචල ගතිය ඔක්කොම ධාතු ගුණ මෙනෙහි කරන්න යන්න ඕනේ. දැන් මෙනෙහි කරන්න යෑමෙන් වෙන්නේ ප්‍රපංච නොකළ යුතුන ප්‍රපංච කලාව වෙනවා. නිකන් හරියට අයියෙන් පදින බයිසිකලේ පොක් අතට ලියක් දැම්මා වගේ. ඩඩස් ගාලා හිටියා. ඉතින් ඒකට අර ස්වභාවික දේ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පළවෙනියෙන්ම මේ රින්ගල් වල දා ගන්න ඕනේ මෙනේ කිරීම කියන එක අනවශ්‍ය තැනක මේක රින්ගවන්න හදන්න. ඊට පස්සේ තව කාරණාවකට හිත යොමු කරන්න මම කැමතියි. ඒකට අරමුණු ඇති එකයි නැති එකයි කියන එක එකින් එකට සම්පූර්ණ වෙනස් தত্ত্ব දෙකක් නෙමෙයි. දෙකම එක හිතක තියෙනවා. ඒක තියෙන්න පුළුවන් සයිඩ් බයි සයිඩ් එක. මෙහෙම තියෙන්න පුළුවන් නැත්නම් මෙහෙම තියෙන්න පුළුවන්. එක එකට පස්සේ එකක් තියෙන්න පුළුවන්. ඒ නිසා සමහරලාට මේ පැත්තේ තියෙන හිතක් මොනවද වුණත් ගණන් ගන්න නැති ඒක හුඟක් වෙලාවට අරමුණ නැති හිතක් වගේ. මේ පැත්තේ අරමුණ තියෙනවා. ඒක කිසිම අරමුණක් මට නෙමෙයි කතා කරන්නේ. ඒක නිකන් අල්ලපු ගෙදර කතාවක් වගේ. ඔය කොහෙද රේඩියෝ එකක් දාලා දෙනවා කතා කර කර ඉන්නේ. ඉතින් මට මොකද? මේක ගණන් ගන්න ගියොත් අරමුණක් වෙනවා. ඒ වෙලාවට සමාජලාට තියෙනවා මෙහෙම එකකට විටිබස් එකක් වගේ අරමුණු සහිත හිත වතුර කඩක තියෙන පාසි වගේ උඩ තියෙනවා. පහසු පොඩක් අයින් කරපුවම ඇතුළේ පේන හොඳ පිරිසිදු වතුර. ඉතින් ඒකෙදිත් සමානට පාසිකලි සම්පූර්ණයෙන් වැහිලා වැලුව බලමන තනපිටියක් වගේ පේනවා. නමුත් දන්න කෙනා දන්නවා ඒ පාසි එමේ කරපුවාම තන්නේ පිරිසිදු වතුර තියෙනවා. ඉතින් මේකෙදිත් ඒ පාසි තිබුණාට වතුර කෙලිසිලා නැහැ. වතුර තිබුණයි කියන එක පාසියෙන් පෙන්වන්නේ නැහැ. දන්නේ යෝගාවචරය ඔය දෙකේ එකකට ඔක්ක ගණන් ගන්නෑ. ඒක නිසා ඒ පළවෙනි සැරේ මෙනෙහි කිරීම කියන අංශනේ අයින් කරන තරම් මේ කමටහන තේ සුද්ධ වුණා නම් ඊගාවට මතක තියාගන්න මේ අරමුණු සහිත සිත සහ අරමුණු රහිත හිත කියලා අපි ගමු. ඒත් අරමුණු සහිත සතිය සහ අරමුණු රහිත සතිය කියලා. එහෙම නැත්නම් අරමුණු සහිත සමාධිය අරමුණු රහිත සමාධිය කියන්නේ අනාමේ අනිමිත්ත සමාධිය සහ නිමිත්ත සමාධිය කියලා මේක බුදු අමෘතීර තියෙනවා. මේ දෙකටම සමාන බල විදියකින් බලන්න පුළුවන් නම් ඒකට තාදී මනස කියලා කියනවා. අශ්ලෝක ධර්මේ කම්පා නොවන මනස කියනවා. නොසලින මනස කියලා කියනවා. නැත්තම් ගාලල්ල කියන එක තමයි ඒ සාමාන්‍ය වචනේ කියන්නේ. මොනවද උපත් ගණන් ගන්න එපා. main thing is not to worry. මේකේ තියෙන ගණන් ගන්න මිනිස්සයා පෙළ. ගණන් ගන්න නැතුව හිටියොත් කිසි කෙනෙක් අපිට නඩු දාන්න දෙන්නේ නැහැ. කිසිම කෙනෙක්ගෙන් අපිට චෝදනාවක් එන්නේ නැහැ. ඒ තියෙන තැන මේ චෝදනාවක් හදන එක තමයි මරිකම, අමනකම, මෝඩකම, අවිද්‍යාව, තණ්හාව කියලා කියන්නේ. මේ නිකම්ම ඔය එයා විසින්ම යා කරගෙන යන මේ වැඩකට මම විනිශ්චය කරනවා. මම මේ හරි වැරදි තෝරන්න හදනවා. ඇයි ආවේ කියලා අහනවා. මේ මනුස්සයා මේ පාර යන මිනිහෙක් නම් මම මොකටද මේ නැත්තර කරලා ඉවසෙන් ගන්න ඇයි ආවේ කියලා. මනුස්සයා පාරෙන් අයිති වශයෙන් තියෙනවා. අන්නේ වයිකත් මේක තමයි මුළු මුළු අපේ පෘථග්ජන ජීවිතේ පුරාම අපි මෙතෙක් කල් වරී කරලා තියෙන අපිට කිසිසේත්ම අදාළ නැති දෙයකට. ඒ අදාළ බව අපි විහිං පටවගත්තා. අපි විහිං තණ්හාව නිසා ඇති කරගත්ත, මාන නිසා ඇති කරගත්ත, මමයා නිසා ඇති කරගත්ත දෙයක්. මේ එකටකත් අපි වැඳිලා නෙමෙයි මේ ලෝකෙට ආවේ. එනෝට අපි සම්පූර්ණ නිදහස්. අපි ජීවත් වෙනවා කියලා කරගත්තේ මොකද්ද? ආරයයි මෙයි මේ පටලවාගෙන. දැන් ඒ විසඳුම් දත් විසඳ ගන්න බැරි ප්‍රශ්න අපි විසඳනවා. මේ වෙලාවේදී කොස් කපන්න ඉස්සලා අතේ වොල්ට් ටිකක් ගහගත්තා වගේ. ඔය මොනව ආවත් ගණන් ගන්නට හිටියොත් කිසිම කෙනෙක්ගේ නඩුවක් ඉන්නේ නැහැ මිනිහා කොම් වෙන්නේ ඉතිතියි. ඒ කරන කෙනා කොම් වෙනවා මොකද මෙතන කැක්කුවක් නැහැ, පපුවක් නැහැ. මොනවා කිව්වත් බීජ එළියට වේනා ගායනා කරා වගේ ගණන් ගන්න කියලා බැන්නට කවුරුත් මරන්නේ නැහැ ওই අපරාධෙට. කවුරුත් එන්නේත් නැහැ අපිට මේ අන්දි ඊළඟන එන්නේත් නැහැ. අපිට විරුද්ධ නඩු කියන්නේ නැහැ. ඔබ තමයි තුහම අපිට දීලා තියෙන ලයිසන් එක. ඉතින් ලයිසන් එක තියෙද්දිත් මෙයාටත් කතා කරලා නෝ වැඩක් ප්‍රශ්න දිනනවා මට කියන්න අතෙන්වත් කතා කරනවා මෙතෙන්වත් කතා කරනවා අර සාමාන්‍ය ගමේ කතාවක් තියෙනවා මේ හුත්‍ය හිතෝ ධම්මන්නේ හැමදාම බඩින් කියලා කතාවක් කාලා දිනවද නැහැ ඕක තමයි පුතජන ජීවිතය ගැන හිතෝ ධම්මන්නේ හැමදාම බඩි කියන කතාව ඇත්තට ඒක නම්බුකාර කතාවක් නෙවෙයි හැබැයි සාමාන්‍ය පාවිච්චි කරන උපකරණයක් ඕනම කෙනෙක් යාගේ මල්ලට මොනවද දාලා ඉතින් දාලා මෙයා ඉති ඒක තියා නිදා ගන්නත් නෑ කල්පනා කරන්නත් නෑ අරකට මේකත් කල්පනා කරගන්න. ඉතින් මේක බුදුජානනාංශ කියන ඒ කර අරිණ ගතිය, තාදී ගතිය. එහෙම නැත්නම් මේ නොසලෙන මනස කාමයට දාන්න එපා කද්දාවත් හරියන්නේ නෑ. කාම සංඥාට දාන්න එපා කද්දාවත් හරියන්නේ නෑ. රූපයට දාන්න එපා කද්දාවත් හරියන්නේ නෑ. රූප සංඥාට දාන්න එපා කද්දාවත් හරියන්නේ නෑ. කාමේ කාම සංඥා රූපේ රූප සංඥා ගෙවුනට පස්සේ මේක දාලා බලන්න හරියන්නේ. ඉන් මෙපිට දාන්න එපයි කියනවා. ආනන්ද සප්පයි සූත්‍රය සඳහන් කරලා තියෙනවා. මෙන්න මෙතෙන්ට එනකම් උයි බණ හරියන්නේ නැහැ. අට කයෙන් අතෙන් කරෙන් උදව් යෙදිලා කරන්න ඕනේ. භාවනාදී යම් වෙලාවක තමයි දන්නවනම් දැන් මේ රූපයක් කියලා රූප සංඥාවක් ගෙවිලා. නැත්නම් තිබුණට ගණන් ගන්න ඉති මට්ටමට ආපුවාම මොනම දෙයක්වත් ගණන් ගන්න නැති හිටියොත් අපේ අපේ කටකඩ යම් නැති මරියාදා නැති අපේම අපේම අපේලොක්. ඒ කතාවේ සින්දු පද මත මතක නැහැ මඩුල්ලුවේ තියෙන සින්දු කාටද මතකද නැහැ. නේද? සීමාවක් නැති. මුරකාවල් නැති වැට කොටු බැමි නැති. අපේම අපේම අපේලුවා. ඒක ලස්සන වචන බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා මරියාදාව කියලා. සිටිජය මරියාදාව සීමාවක් නැහැ. ඉතින් අපි ඒ සීමා ඒක නැතුවට වඩා අපි කැමති මොරකාවල් තියනකට. අපි වැට කඩේම හදා ගන්න හදනවා. අපි ඕක තමයි පුතජනය කියන්නේ. මේ අසීමිත ලෝකේ, අසීමිත විවේකේ, අසීමිත වූ මේ අවකාශයේ මේ මගේ ඉඩම, මේ මගේ ජාතිය, මේ මගේ දරුවෝ, මේ මගේ අරකමයි කියලා අල්ලගත්තට පස්සේ ඔය අල්ලගන්න හැම එකම යමපල්ලේ. උගේ වැඩිම වද දෙන එක විතරයි. මොකෙක්වත් මම නම් දැකලා නැහැ මේ අල්ලගත්ත පස්සේ වද නොදෙල જાති. අල්ලගත්ත හැම එකක්ම අල්ලන හරියක් අල්ලන්නේ වදක බාහිර තමයි. අල්ලන්නේ නැතුව ඊට පහම බැරි වෙයි අපි නිකන් අහසට දැම්මා වගේ නිකන් කැඩි කැඩලි ඇයි නැත්නම් අපිට අඳන්න බැරි වෙයි කියලා. මොකක්වත් නැහැ. මං කිව්වට අහන්නකො. මොකක්වත් වෙන්නේ නැහැ. ඒක හොඳට කරන්න භාවනා හොඳටම සිහින් වෙනකන් ඉඳලා මේ චුලසුඤ්ඤත සූත්‍රයේ පෙන්නන ඔය කාමේශා කාම සංඥා, රූපේශා රූප සංඥා. ඒක ගෙවම් කරලා ගියාට පස්සේ මේ පරිශීලනය කරලා බලන්න. ඒක liver වෙලා. මේ පරිශීලන හොඳට හිත ගැල්වනයිස් කරගෙන හොඳට හිත ප්‍රතිශක්තිය හදාන රූප සංඥාට දාලා බලන්න කියනවා මනෝ භුක්ඛංගමඩම මනෝ සෙට්ට මනෝමය. මේ ධර්ම සියල්ලම මනෝ මනස පූර්වංගම කරන හැදලා තියෙන්නේ මනෝමයයි. මනස සෙට්ට කරන තියෙන්නේ ගණන් ගන්න එපා. මේ හීනයක්. උකට යෙතිලා බහැගෙන අනාගතත් ඉතින් බහැපතරමට අනාගත තරමට මේ පශ්චාත්තාප වෙනවා. දෙන්නේ නැත්නම් ඔක හීනයක් කියලා. ඊට පස්සේ රූපෙට දාන්න. අනපන පිටුනහම වොනදුවම. අනපනට බිම්බි මැකිලිම ගත්තාම. අනපන බිම්බි මැකිලිම වලට වම දකුණ ගත්තාම. ඔක ගන්න ගෙදර ගෙනියන්න නෙවෙයි ඔක බලලා ගෙවම් කරන්නේ. එහෙම නැතිනම් අල්ල ඒ ගෙවම් කරන්න ගන්න එක මේ කහ පාට වෙන්න රතු පාට වෙන්න ඕනේ මොකක්වත් ඕනේ අවුවෙන්දෙනින් අල්ලන්නේ ඒක ගන්නේ ඒක නිෂ්ප්‍රභා කරන්න මිසක් ඒක මේ සුරේක ගැට ගහගෙන ආරක්ෂක බැම්මට එල්ල ගන්න හෝ අතේ ගැට ගහගෙන ඉන්න නෙමෙයි නිසා මූල කර්මස්ථානය කියන්නේ බොහොම සීමිත වැඩකට ගන්න පාවිච්චි කරන දෙයක්. මම එච්චර හොරේ කරන මේක පෙන්ුණා නොපෙන්ුණා කියලා තොරි කරන්න නරකයි. මම ඉඳගෙන ඉන්න බව දන්නවනේ. ඒක ආවනම් ඉතින් යනකම් ඔය ඔය ඔය කියන අපේ තියෙන ඒ ප්‍රතිශක්තිය ප්‍රතිදීහ වඩා ගන්න. කාම සංඥා වශයෙන් එන නීවරණ ටික දිහා කාම ඡන්ද ව්‍යාපාද තීන මිත උත්තච කුච්ච මේ එකකටවත් හිතේ නතරලා ඉන්න බෑ. නතර වෙන්නේ මං යාට ඡන්ද දුන්නොත් විතරයි. නතර වෙන්නේ යා කරන යෝජනාව මං ඉෂ්ට කරොත් විතරයි. ඉෂා ඒව ඉන්නේ යණ්ඩයි. ඒව අල්ලන දෙහෙන්නේ. ඒව අල්ලන සැලෙන්නේ මේ ඒ වගේ තියෙන අනිත්‍යත්වයේ දුක්ඛත්‍ය අනාත්මය දන්නේ නැති කෙනෙක්. එතකොට රූප සංඥායම නම් මේ රූප කියන්නේ කාම සංඥායම නම් කාමයේ කියන මේ බලන දේවල් අහන දේවල් ගන්ධ රස පහස කියන මේ සියල්ලම අරකම තමයි නෝ එතනින් පටන් ගන්න පටන් ගන්න රූප සංඥා ඊට පස්සේ රූපේ ඊට පස්සේ කාම සංඥා ඊට පස්සේ කාමයට දැමීමට පස්සේ මේ මෙතෙක් කල් අපි ආතතිය ඇති කරගත්ත දේවල් අපි මෙතෙක් කල් පශ්චාත්තාපය කරගත්ත දේවල් සියල්ල ඕදන්න පුළුවන් තිත්තකින් යනකොට ඒ සායමක් වගේ අතුල්ටයක් වැඩි කියවම බොද වෙලා යනවා. ඒ නිසා මේකෙදී ගිනියලා තියෙන අපි වයේ අරමුණ ඇති නැති தത്വයට එතනදී අරමුණ මෙනෙහි කරන්න ඕනද ආනපන මෙනෙහි කරන්න ඕනද කියලා ප්‍රශ්නට කියන්නේ මෙනෙහි කිරීම කැළම මෙතෙන්ට අවශ්‍ය නැහැ. මෙනෙහි කරන්න ඕන වෙලා තියෙන්නේ කාමී විතරයි නැත්නම් සම්මුති විතරයි. ඒ සම්මුති නැති කිරීම සඳහා අපි ආනාපාන රූපය ගත්තට පස්සේ සම්මුති ආනාපානෙ මෙනෙහි කරනවා. අනිත් එක මේ අරමුණ ඇති නැති දෙක එකිනෙකට exclusively different නෑ. ඒක මේකෙන් සම්පූර්ණ වෙනස් දෙයක් නෙවෙයි. ඒ දෙක එකට සෙල්ලම් කරනවා. අරමුණ ඇති තත්ත්වේ නැති තත්ත්වේ සමාට ඒ තත්ත්වයට යනකොට නම් ටික වේලාවක් වෙනවා කිසිම අරමුණක් නෑ වගේ. නමුත් පහුවෙලා බලනකොට වෙනවා එහෙම නෙවෙයි තියෙන්නේ. අරමුණ රූම ඈතට ගිහිල්ලා මැද පිටියේ ඉඳලා තියෙනවා. ඒක හිතයට අරමුණු නැතිකම නෙවෙයි ඒව අරමුණු වෙන්නේ නෑ. එව්වා අපිට නපුරක් කරන්නේ නැහැ. ඒක නිකන් මේ තමන්ගේ චුම්බක ශේෂ්ත්‍රෙ පිට තියෙන එකක් වගේ. ඒක තිබුණාට කමන්නේ මෙනේ කරන්න යන්න බෑ. මෙනේ කිරීමෙන් තමයි අරමුණක් කරන්නේ. අරමුණක් වෙච්ච ගමන් තමයි කෙලේශයක් වෙන්නේ. ඉතින් ඒ නිසා අරමුණ කරන්න පුළුවන් ශක්තිය යෝජනාවක් වශයෙන් එතන තිබුණාට දැන් සභාවට කවුරු යෝජනාවක් ගෙනාවත් ඒක මිනිත්තු වලට යන්නේ නැහැ. ඒක මිනිත්තු වලට යන්නේ ස්ථිර වුණොත් විතරයි. ස්වභාවක යමක් වාර්තාගත වෙන්නේ යෝජනා ස්ථිර වුණොත් විතරයි. යෝජනා කරයි කියලා මරණ දැන්නත් තරකයි කවුරක්වත්. යෝජනා කරන්න හැම කෙනෙකුටම අවස්ථාව දෙනවා. හැබැයි ස්ථිර කරන ටික විතරයි වාතාවරණය. බුදුචානන්සේ කියන ඔබ කර්ම රැස් කරන්නේ අනිකුත් අනේක ප්‍රකාර යෝජනා නිසා නෙවෙයි. ඔබ විශ්ින් ස්ථිර කරන දේ. ඡන්ද දෙන දේ. කුසල ඡන්දේ හෝ කාම ඡන්දේ දෙන දේ තමන්ගේ වගකීම් භාරයට වටනවා. ඒ නිසා මෙතනදී මේක නොකර මේ කියන දේ විශ්වාස කරලා පුළුවන් නම් මෙහෙම මිනේ නොකර ඕම තියෙන්න අරින්න. ඔක කුණු වෙන්නේ නැහැ. මොකක්වත් නැහැ. තමන්ට තියාගන්න පුළුවන් මේ ටික සතිය පිහිටවන්න අරමුණක් කරගන්න. මොකක්ද අරමුණ කරන්නේ? අරමුණ නැතිකමත් අරමුණක් කරගන්නවා. එහෙම් මෙහෙන් ඇවිල්ලා එන යන පුංචි පුංචි අරමුණ තියෙන. පූර්ණ අරමුණ තත්ත්වයට එළනේ. ඒකත් මන්ද සතියෙන් ඉන්නේ වෙනත මැඩල් නැහැ කියන්නේ අරමුණක් කරගන්න. නිින්ද කියලා නැතන නැති බවට අරමුණක් කරගන්න. ක්ලාන්ත වෙලා නැති බවට අරමුණක් කරගෙන එයාට ඒක නටන්න. මේක නිකන් ගොජයක්. ෆ්ලක්ස් කියලා කියනවා. එහෙම නැත්නම් මේකට සම්තතිය බුදුසසුනේ සම්තතිය. ඔහේ නලිය නලිය තියෙනවා නිකන් බිරිඟුවක් වගේ. හරියට මහමුදට ඉදිරියට වැටිච්චාම ග්ලෙයාර් එක වැටෙන ග්ලෙයාර් එක එන්නේ ඒකෙන් හරි මේ පිළිමේ දිලිසෙනේක රිෆ්ලෙක්ෂන් එක. ඒයි තියෙන හරි අප්පිරියයි කියලා බලන්න. ඒ නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක ගන්න නැතුව ටීවී එකේ ඩොට්ස් වැටි වැටි තියෙන. එයා දන්නවා ඒක මොකක්ද කියන අපිට වැඩක් නැහැ. අපිට පේන්නේ මොකක් හරි කොට වයර් මාරු වෙලා වගේ. හරි ටියුන් වෙලා නැහැ වගේ. හැබැයි ඒක තියාගෙන ඉන්න නිතර මම සතියින් ඉන්නවා කියන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. මොකද දැන් අරමුණක් නැතිව සමාධියක් වෙනකොට අරමුණක් වයිතු සමාධියක් වෙනසෙත් තුළ තමයි සාමාන්‍ය නැතිවලා වෙසක් දැන් මේ ස්වභාවිකද අරමුණක් ඇතුළ සමාධියක් වෙන එක නමුත් පුළුවන් වෙරිෆයි කරන්න සමාධිය කියන්නේ සමාධියට අරමුණක් නැතිවලාට වෙසක් දැන් සිිතේ සාමාන්‍ය දැයියක් තියෙන අරමුණක් සෙවීම නැති අරමුණක් සෙවීම ඒක ස්වභාවික දෙයක් තමයි ඒ වගේ දෙයක් ඒක මම අර ටෙලිවිෂන් මේකට දැම්මොත් ටෙලිවිෂන් එකේ channel එක හරියට අහුවෙලා නැහැ dots වල. dots වැටිච්ච නිසා ටෙලිවිෂන් එකත් වැඩ. හැබැයි පණිවිඩයක් නැහැ. හරිම කම්මැලි බලන්නේ. channel එක tune වෙච්ච ගමන් ගෑනිමිනියා එනවා. කොල්ලක් එනවා, කෙල්ලක් එනවා, දුෂ්ටයක් එනවා, සින්දුත් තියෙනවා, ශෝකාන්ත තියෙනවා, දුක්ඛාන්ත තියෙනවා. දැන් ඉතින් කට අරගෙන බලන්න පුළුවන්. බුදුචානන්සේ කරන්නේ ඔය ඔක්කොම ගෑනුමිනියලා හැදෙන්නේ තිත් වලින් බව පෙන්නනවා. ඒ චිට් ටික තමයි ඔක්කොටම මුල වෙලා තියෙන්නේ. ගෑණි මිනිහලා ඉන්නකොට අපි කතාව ශෝකාන්ත දුක්ඛාන්ත දුන්නට තිත්තුලට ගිය ගමන් පොඩි වෙනසයි තියෙන්නේ. මේක ටියුන් වෙලා තිබෙන එක ටියුන් එකකින් නැති වෙනවා. ඇතුවිච්ච ගමන් පුළුවන් දෙන ඕක දිහා බලන්න කිසිම කෙලසීමක් වෙන්නේ නැහැ. ඒක ඔබ කියලා කරන්නේ නැත්නම් ඔබට ඒක කියලා කරන්න බෑ. එතකොට ඇති වෙන මේ නොදකින් කියන ගතිය තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒක දිහා බලන්න ඉන්න බෑනේ. satisfying වෙන්නේ unsatisfactory, torturing, burning. ඒ flux එක තියෙනවා. මේ flux එකට යන්න දෙන්න එපා. ඒක තියාගෙන ඉන්න මේ ඉස්සරහින්. මම මැරෙන්නේ නැති බව දැනගන්න. මට නිින්ද ගිල්ල නැහැ. මට ක්ලාන්ත හැබැයි ආ ඌනේ මම බලන්න ඉන්න කාට නැද්දකින් කියන වගේ තමයි කියපේන්නේ. මේ යා දන්නවා ඊට වඩා ගෑනු මිනිහලා දැක්කොත් කාමෙම ඇති වෙනවා. ද්වේෂෙම ඇති වෙනවා. මෙතන එහෙම නැහැ. මේක තියාගෙන ඉන්න අපි භාවනා කරලා කරලා මේක අඩුව මට්ටමකට ගෙනත් තියෙනවා. හැබැයි ඒකට යන්න දෙන්නේ නැහැ. ඉස්සරහින් යනවා ඒකට දැනෙන වෙහෙස තේරෙනවා. ඒක මේ සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ පීලනට්ටෝ කියලා පෙළන ගතියක් තියෙනවා. සංතාපනට්ටෝ තවන ගතියක් තියෙනවා. ඒක අපි ජීවිතේ ඕනම තැනක තියෙනවා නින්දෙදි තියෙනවා. ඒ නිසායි අපි මේ ටෙලිවිෂන් බලන්නේ, චිත්‍රපට බලන්නේ, අල්ලපු දෙයට කතා කර කර ඉන්නේ, චුයින්ගම් හපන්නේ, බීඩි බොන්නේ, ඔක්කොම කරන්නේ මෙන්න මේක විනාශ කරන්න. හැබැයි මේ ඒක වෙනුවට ගන්න හැම දෙයක්ම ඊට වැඩිය කෙලස් වැඩි. අරිට වැඩිය අපිව මත් කරන සුළුයි. මේකේ මත් කරන්න දෙයක් නැහැ, හිත කරන සුළු දෙයක් නැහැ. මේකේ විරාගේ නීතිය. අනිත් ඔක්කොම රාගයට තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට දෙන පණිවිඩය තමයි. ඕක භාවනා කරලා ගන්න එකක් නෙවෙයි. ඔය ජීවිතේ අපි ජීවිත බුද්ධියට හම්බෙච්ච එකක්. ඉපදිනකොටම හම්බෙච්ච එකක්. ඕකට වෛර කරපේක තමයි සංසාර පුරාට කෙරුවේ. ඒකයි අපිට සංසාරයක් හම්බෙලා තියෙන්නේ. මේකට ප්‍රේම කරන්නත් බෑ. මේකට ගෞරව සම්ප්‍රයුක්ත බයක් ඇති කරන ඉස්රායිල් තියාගන්නේ. ඊය ඉස්රායිල් තියාගෙන ඉන්න තාක් කල් අපිට තියෙනවා මේක වෙන කාටවත් මට කරන්න බෑ. මම තියා හිටියට මම ළඟ ඉන්න කෙනාට ඒක පේන්නේ නැහැ. ඒක මේ වෙලාවේ තිබුණා කියලා ඊගා චිත්තක්ෂණයට ආරසාවකුත් නැහැ. ඒ වෙලාවේ තියෙනවා. ඒකට අපි කිව්වොත් බුදු කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකට අපි කිව්වොත් ධර්ම කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ සංඝයා කිව්වට ප්‍රශ්නයක් නැහැ. ඔය තමයි මගේ සීලය නිසා මම මේ සීලය නැත්තම් මට මේ කඩාගෙන වෙන කෙලෙස් ඇති කරන්න පුළුවන්. මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒ මනස කාලයට සහ දේශයට අහු වෙන්නේ නැහැ ඊට පස්සේ. මේක ඥාන මිනියලා බවට චිත්‍රපටය බවට පත්වෙච්ච එක මම කාලේ සහ දේශේ ඉවස්ට් එක කොන්සොලිඩේට් වෙනවා ඒ කොලැප්ස් වෙනවා. මේක නෙමෙයි. ඒ නිසා බලන මිනිහෙකුත් නැහැ. බලන මිනිහා ඉන්න කාලයේ සාදේශයේ තිබෙන ටයිම් ස්පේස් කියලා අයින්ස්ටයින් දාලා දුන්නේ අපිට වචනය. ඒකට අහුවෙන්නේ නැති තැනට යන්න පුළුවන්. හැබැයි ඒක නීරසයි. ඒ නිසා සංසාරේ කිසිම තැනක සැපක් කියලා දෙයක් නැහැ. මේ ලෝකෙ පිළිලා තියෙන දුකක කියලා බුදුහාමුදුරු කියන මොකද මෙතන ගියාට පස්සේ පේන්නේ වෙහෙස විතරයි. විපා වෙන ගතිය විතරයි. නීරස ගතිය විතරයි. හැබැයි ඒක නොදැරිය හැකි එකක් නෙවෙයි. ඒකට කිට්ටුවෙන් යන වචනයක් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තිබුණා. කාටරි මෙන්ටල් අප්සෙට් එකක් ආවම එයාට තියෙනවා හිස්ටරිකල් ටෝමෙන්ටේෂන් එකක්. ඒකට වචනේ පාවිච්චි කරන විදිහ එකක් trauma. historical trauma changing into day-to-day unsatisfactoriness. එච්චරයි කරන්න healing කියලා. දරා ගන්න බැරි தত্ত্বය සාමාන්‍ය දුකක් වඩපත් කළා දෙනවා. ඒක ඕක කාගෙන හිටපන්. ඕක නැති කරන්න බෑ. ඕක නැති කරන්න පුළුවන් සීදී නැසක්. හරියටම නැති කරනම් පරිණිරවාණයට යනවා. ඕකට චෝදනා කරන්න බෑ. චෝදනා කෙරුවොත් ඔබට හම් වෙන්නේ ඔයිට වැඩි එකක් අතින එකක්. ඉතින් නපුරු එකක්. ඔයිට දුක් දෙන එකක්. ඉතින් අපි හැම වෙලාවෙම අර ඒක හම්බෙච්චා එක නීරසයි කියලා. කබලෙන් ලිබට වෙනවා. ඒ සමේක උපේලා නැහැ කියන බකාටක්. ඔක්කොමලා උපේලා තියෙනවා. මොකද මේක මනුස්සකම කියන්නේ ඕකට. නමුත් මේකට වෛර කිරීම තමයි සංසාර පුරාට අපි කරේ. බුදුජානක කපල වෙන් කරලා ඒක විතරක් පරිච්ඡේද කරලා පෙන්න ඕන නම් ප්‍රතිපදාව ටික වෙන් කරලා පෙන්නවා. බලපන් මේක දුක නෙවෙයි කියන්නේ. මේක නෙවෙයි දුක්ඛ සත්‍ය කියන්නේ කියන්නේ. ඉතින් අපි ඒක බුදුහමරණ බලන ඔච්චර තටමලා ඕන්න දවස් හතක් පානවල ගෙද ගිහින් හදන්න ඕකද. යුද්ධ කිවිලද කාට කියන්නද දස්මී කරන් කියලා ගෙදර ගෑණි කියන්නද මම මෙන්න භාවනා කරලාගෙන අපේ කියන්නේ. මුට්ටියෙන් ගන්න ඔළුවට. දෙකියක ඕවද ගිනා ගෙදරගේ භාවනා කරලා ගියා. ඉතින් ඉතින් හොල්ම දිලගෙන ඉන්නවා ඉතින්. භාවනා කළොත් හ්ම් විරක්ෂණ ඕ කියන්නේ නැහැ. නෑ කියන්නේ හ්ම් මොකද හ්ම් කොටි මාතේ ඉන්නකා මොන ප්‍රශ්නයක් අහලා ඉතින් කොටි ඉන්නේ නෑ ළඟ ඉන්නවා. ඉතින් පතෝල කරලා කකෝ ඒ ඉන්නවා. තේරුණාද? හ්ම් කොට නෑ මොකද හිතන්නේ? හ්ම්. උන් ගානවා මිසක් ඕ කියන්නේත් නැහැ කියන්නේ. අර කුඩු කැවිච්චිය වගේ භවනා කරපු එක ඕල්ම උඩ පිළිමිසි කියන්නේ විතරක් නෝද කිසිම කෙනෙක් මේක වෙළඳ භාණ්ඩයක් කරලා මේ කොමොඩිටි එකක් කරලා මෙලදී ගන්න කැමති නෑ. මොකද මේක අපි මේ කටේ තියෙන කෙලවල කෙල රස රසයක් විදිහට ගණන් ගන්නෑ. කතාවක් ගණන් ගන්න අපිට ඕන වෙන රසයක්. රසය කියලා කියන්නේ කෙල රහ නෙවෙයි. ඒ වගේ මේ බේසික් එක අපිට දුකක් පීඩාවක් වෙලා ඊට වැඩිය හොඳ එකක් හොයනවා. එන්නකොටම මායя දෙනවා හොඳම හොඳ එකක්. හැබැයි කෙලස් පොඩක් කර්ම රැස් වෙනවා. කාටද දුක් දෙනවා. ඉතින් අපි නිතරම ඒ අඩුම தත්ත්වයේ වෙනුවට ඒක නීරසයි කියලා, කම්මැලි කියලා, ඒකාකාරී කියලා ඊළා ඊළඟට තියෙන සීලාරේ ගන්න. හරි පව් ඇත්තටම පව්. ඇත්තටම අහිංසකයි. ගන්නකොටම කතා දෙයක් නැහැ. මොකටද අවුනේ කියලා කියාගන්න බැරි තරම් පණගටියක් ඉන්නට පැන්නෝගේ තියෙන. ඒ නිසා ඒ ඒකටපත් කරගන්න එක නැත්නම් පත් කරගත්තා කියන එක නම් වැරදි. ඒක වෙන් කළා හඳුනා ගන්නවා කියන එක ලේසි නෑ. හඳුනාට ඒක ආර්ය තත්ත්වයක් බව. ප්‍රകൃතියක් බව පිළිගන්නේ කවුරක් පිළිගන්නේ. ඒ නොපිළිගැනීමේ ශාපේ තමයි සංසාරය කියන්නේ. නොපිළිගන්නවා කියන්නේ වෙන එකක් පිළිගන්නවා. එනිකක් ගත්ත ගමන් ඒක ඉති කතා කරන්න දෙයක් නැහැ මේ අපි මේ ගිනි ගොඩක් ගා පොඩි එකක් තිබ්බ පොඩි එකක් තිබ්බොත් ලයිව් වයර් එකක් එලි කරලා තිබ්බොත් අත වැදුනට පස්සේ කියලා වැඩක් නැහැ නේ දැන් ඔය අනතුරුදායකක ඒකට වැඩේ වෙලා ඉවරයි ඉතින් කාටද දැනුම තියෙන්නේ අල්ලන්න නැතුව ඉන්නේ අල්ලන්න නැතුව ඉන්න අල්ලන්න දෙයක් තියෙනවා අල්ලන්න ඕන ලක්ෂක තමයි ඔය කියන්නේ අර නීරස දෙයේ ඉන්නේ කියලා ලොකු අරසාවක් ඒක නෑ කියලා කියන්නේ ඒකාන්තයෙන්ම අපි තණ්හා මාන දිටි තුنين එක පැටලෙන. සනාතන දැන් ගැනීමක් ඒ තාත්තද උදාහරණ කොහොමද පාළියේ යම් කිසි වචනයක් අනිමිත්ත අපනිත ශුන්්‍යත. අනිමිත්ත කියලා කියන මේම අහවල දෙය කියලා නම් කියන්න බෑ මේකට. අපනිත කියලා කියන්නේ මේක ප්‍රාර්ථනා පිටවන්න බෑ. ශුන්්‍යත කියලා කියන්නේ මේක තුච්චයි රිත්යි හිස්. ග්ලාසිත බඩු මිලදී ගන්න. සමහර දෙයක් නියර අම්මල සත්‍යයට මොන මොනලා ඉන්නවා. සමහරසේ දෙයක් ආවම තමයි කරේ මහපදයක් මතක් වෙලා ඒක දිගේ දිගට යනවා. දාපු ගියට පස්සේ මම දැනනවා මම ප්‍රපංචයකට අහු වෙලා ඕක වෙන්නේ බෞද්ධයින්ට විතරයි. ඒ ඒ ඒ කුණ වර්ග තියෙන බෞද්ධයන්ට විතරයි. ඒක හරිම සෝරි. හරිම සෝරි. මම හරි ආසයි ඒක නිසා මේ භාවනා පොඩි උන්ට කියලා දෙන පොඩි උන් දන්නේ නැහැ නේ නේදා මේ බ්‍රිස්බේන් ඉන්නකොට පොඩි උන් ටිකක් ඇවිල්ලා හිටියා උන් ගිනාවේ නැති මහයෝන් ආවා මයිත් එක බණ ඉවරලා දානි බිල්ල මම කව පොඩි උන් ටික ගිනා පයි. ගිනාපම කෝල් වෙනවනේ දඟලනවා. ඉතින් පොඩි උන් ඉස්සරහ ගිහලා මම ඇහුවා මේ භාවනා කරන්නේවා දන්නේ නැහැ. මොකක් කැමැතිද කරන්න කියලා. ඊට පස්සේ උන්ට තීරෙන්නේ නෙමෙයි මේ භාවනා කරනවා කියන එක. ඊට පස්සේ මම කව ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්න තේ උන් අහන්නේ නැහැ නීටි. මම බයිනහල් කොට භාවනා කරමු කියලා වාඩි කරගන්නවා. <coughs> වාඩි කරලා මෙන්න මේ සද්දේ සාධිතව යනවා ඇති මම කතාව පටන් ගන්නවා මම ආව පොඩි උගෙන් දැන් කිව්වුනාට පස්සේ කොතනද ඔයගොල්ලෝ ඉන්නේ අත්තික වහගෙන සද්ද වුණා කොහෙද ඉන්නේ හරි පහතුරන් පුළුවන් වයසක කියනවා දැන් මම ඉන්නේ නතිංනස් කියලා. එතින් මම කොහොම නතිංනස් කියන එක කියන්න පුළුවන් කියලා. ඌ ළඟ ඉන්න පොඩි එකා දිහා බලනවා අම්මා දිහා බලනවා ඌ කියන්නේ මට තේරෙනවා. අරකට වචෙන් දාන්න බෑනේ නතිංනස් කියන එක. ඉතින් ඕකනේ අපි අනිමිත් අපහිත ශුන්්‍යත කියන්නේ. ඌ පංචශීල් සමාදන් කරවලා අරණ්‍යගත වෙලා ශුන්‍යකාරගත වෙලා නෙවෙයිනේ වැඩේ උනේ. මොකක්ද කියලා ඉවර වෙනකම් බලපන් කිව්වහම උගේ හිත තව එකට ගියේ නැත්තම් ඒ වෙලාවේදී අපිට අනේක ಜಾති සංසාරං ගාතාව මතක් කරන්න මොකද හරි පොද පොද තෝරලා තිබෙක දැම්මමයි ඔය කුණු හරපේ ඉතින් කියන්න ගියාම හිතනවා මම බුද්ධ ආගම නෙවෙයි කියලා මට මට හරියට බයයි අපි සහෝදරංගල්ලට විතරයි ඔක් කියන්නේ අනික් කටියට කියන්නේ පොඩි එකට කිව්වොත් ඌ කියන්නේ මගේ හිත I went to the nothingness. ඉවරයි. කැලිෆෝනියාව කරනකොට අවුරුදු 17ක් විතර ගිය ගෑල්ලම ළමයා දන්නවා. මම යවම කරේ මම I merge into the universal consciousness. What you are talking about, how can you communicate it to another young girl? That is none of my business. I am in the universal consciousness or cosmic energy. ඉවරයි. ඒක නෑ රතන සූත්‍රෙත් නෑ රතනමිත සූත්‍රෙත් නෑ මංගල සූත්‍රෙත් නෑ මොකක්වත් ඒක නිසා ඇල්ලුවොත් අහු නැහැ කියලා මම හිතනවා මොනම දේ හරි ඇල්ලුවොත් අහු වෙනවා ඉතින් මේ හොඳයි කියන එකෙන් ගැලවෙන එක තමයි අමාරු නරකෙන් ගැලවෙන්න අමාරු නරක කියන්නේ කොමරක් අසින් අර මේ හොඳින් අතාරින්න පුළුවන් නම් හොඳ අතාරින්න බැරි නිසා තමයි අද බෞද්ධය හිල වෙලා තියෙන්නේ මොකද වඩා අල්ලන්න බෑ හොඳ හොඳ රුපියල් ගත්ත හොඳ තමන්ගේ දෙයිනේ. බනද කියන්නේ. ආන්න <laughs> හරිම අහන්න යටපත් අහන්න ඕනේ. අර ඔය ප්‍රකාශ කරන්නේ නෑ. ස්වාමීන් වහන්සේ අරුණක් ඇති සමාධියට වැඩිය අරුණක් නැති සමාධිය හොඳයි නේද අතරයි ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ නැත්නම් අර විදිහට කිව්වහම ඉතින් මට ඇහැමයි මට මට ලකුණ වෙනවා. ඔය කොච්චර කිව්වත් ඔක හිත පිළිගන්නේ නැහැ. අපි මොනවා හරි අල්ලන්න පුරුදු කරලා තියෙන සංස්කාර කියලා මොන නිකන් දෙනවා නම් දෙමළ පත්‍රේ හරි ගන්න. කිසිම වෙලාවක අප මේ තීරදී අතහරින්න. ඒක දක්ෂකමක්, ඒක ප්‍රතිපදාවක්, ඒක සුද්ධියක්, ඒක මේ පිරිසුදුකමක් කියලා අපි පොතකවත් හිතකවත් සමාන සමීකරණයකවත් අම්මලගව තාත්තගව ගුරුවරයෙක් කොහොක්කත් මෙන්න එකම ගුරුවරයා එච්චරයි ඊසොන්නාචේ පැත්තකට විසිකොල්ල දානවා ගෝගෝෂෝයි කොන්නම බුදුහාමුදුරු පිළිමේ පැත්තක තියලා පිටු ගෙල්ල පස්සේ බුදු පිළිමේ ගෙනත් තියනවා. මේ බෞද්ධයාගේ ඒක හොඳයි ඉතින් බුදුහාමුදුරන්ට ඒවා අනවශ්‍ය දේවල් පෙන්නන්නේ නැහැ. නටන්නොත් තමයි බුදු පිළිමේ පැත්තක තියලා පස්සේ බුදු පිළිමේ ගෙනත් තියනවා. මොකක්ද අහන්නේ කියේ? සර් පොඩි ක්ලැරිෆිකේෂන් එකක් ඕනේ. ඒ ප්‍රොසයිනස් ස්වාමිනාස් කිව්වා ආස්වාස කියන එකට පිටර උදාන ආරම්භ. ආස්වාස කියන එක තමයි. ඒක අපි ආස්වාස ධ්‍යානයේ පිළිගන්න කොට. ඒක බලන්න ඕන ස්වාමිනාස් කිව්වා කියලා පිටුල කියන්නේ වශයෙන් විද පිටින් ඉහළට යන්නේ නේද? නෑ අපි ඒක බලන්න ඕනේ. ඒක තියෙනකන් අපි කාම ගුණේ නෙවෙයි කාම සංඥාවේ නෙවෙයි කියන්නේ විතරක් අරමුණ ගන්න. ඒක කොයි විදිහට පෙන්නයිද දන්නේ නැහැ. පේන විදිය බලනවා මිසක් බලන්න ඕනේ ක්‍රමේ දාගන්න එපා. ඒක තමයි පටලවගෙන තියෙන්නේ. අපි අපි තීරුම් ගන්නවා ආනාපානෙ ඉන්නවයි කියන එකෙන් අදහස් කරන්නේ සංසාරයක් පුරා ගෙනාවු කාම ගුණයන්ගෙන් මගේ හිත නෑ කියන්නේ මෙන්න සාක්කිය. ඊට පස්සේ කාම ගුණ නැති වෙච්චාම අනිවාර්යයෙන්ම හිත පීලන කාම සංඥාවක් නෑ කියන්නේ මෙන්න සාක්කිය. අනේ මේක සීප ගන්න, වැළඳ ගන්න. තියෙන විදියට. මේක බුලමෙදාක පේන්න ඕනේ මේකට නාසිකාග්‍රේ පේන්න ඕනේ මේක ටිප් පේන්න ඕනේ කියපු ගමන් අර මහත්කේ ප්‍රශ්න ආය යනවා අපි. ආයේ ෆෝමියුලා එකක් දාගත්තා. ඉතින් අපිට හරි අමාරුයි මෙච්චරක් දුක්කනක් වාංගු කරන්න මේ ඉදිරියට ආපු ආනාපානෙට ওই gediya පිටින් බාර ගන්න ඕනේ. ඔබ නාලවරෙන් මං ඉන අපොයින්ට්මන්ට් එක වෙලාවට වරෙන් පිළිපස්ස දොරෙන් වරෙන් බෑ නෝ කියන්න බෑ. නෑ නෑ අර හුස්ම අල්ලන්නේ දෙන්නේ හිතේ කුමිනලා තියලා අර කොහොමද හිතේ සිතුවිලි නැත්තට ආගෙන තවකේ ඉන්නකොට ආපහු ටිකක් එන්නකොට ආපහු අපේ උඩ පාර සිතුවිලි හරි මොනවා ආයෙ එන්නත් මොකද කරන්නේ වුණා පාරකට ස්මතල් තාලෙක නැත්තකට නැති දැන්නා අර සිස්වරි ඉන්නේ නැති වෙනකම් බලන්න එපා හිතවිලි බලන්න නැති වෙනවා කියන්නේ ද්වේෂය ඒක ඒක කියන්නේ අන්න ඇරලා අර අරමුණ කල්ලක් නැතුව නෑ අරමුණක් ඉපතවන්නේ නෑ ඔතන දැන් හිතවිල්ල විදිහේ අරමුණ නැතුණාට උස්ක තුමියේ නැතිලේ නැතිලා නේද සමහර විට වගේ එනවා එනික කියලා තමයි අපි වෙන සිතිවිලි අපේ පාරකට එනවා එතකොට ඒක නෑ ඒක ස්මෝකදලා ඉන්නවද මොනක් කරන්නේ ඒ හිතවිල්ලට යාට මුලක් තියෙනවා මැදක් තියෙනවා අගක් තියෙනවා හත ගන්නා සෑවියත් ඒ වින යාම නැති වෙයි නැති වුණාට පස්සේ මගේ හිතන්නේ ආය හිස්තැනට කියලා බලන්න. එතකොට ඒ ලොකු අවතියක් තියෙනවා අපේ හිතවිලට ද්වේෂිකුත් නැහැ. ඒක ගියාට පස්සේ ආයෙත් පසුබිම්තලේ පේන්න eBay. අපි කියනවා මේ දවසට රටහඳ පායලා තියෙනවා. නමුත් දැන් දැන් බලාපොරොත්තු දැන් හඳ පේන්නේ නැහැ. නමුත් අපි හිතමු බලාකුළු මූ වෙනවයි කියලා. ඒකට බලාකුළු ගියාට පස්සේ අපිට හඳ පේනවා. එතකොට ආයෙ බලාකුළක් එනවා. ඉතින් අපි ඊටාට බඳගෙන නඩනවාද හඳ නැති වුණා බුදුහාමී කියලා නඩන්න දෙයක් නැහැ. මොකද හඳ තියෙන ඊට කල්ප ගණනක් ඈත. බලාකුළු තියෙන්නේ මේ ළඟ. බලාකුළු යන දේ. මේ යන බලාකුළට මේ తాවකාලිකින බලාකුළට ඵලයක් කියවට යන්නේ නැහැ අපිට තියෙන යා ගියාට පස්සේ නැවතත් මගේ හිත යන්නේ ගස් කොළන් වලටද රූප වලටද නැත්නම් හඳටද කියලා බලාගත්තා නම් හඳ අපිට උදා මේ නොදන්ස්ටා එක විතරයි හඳ අපිට රෙෆරන්ස් පොයින්ට් එකක් විතරයි බෙන්ච්මාර්ක් එකක් විතරයි මේ අරමුණක් විතරයි. හඳත් ඕනේ නෑ අපිට හඳ තියෙන නිසා දැන් වලාකුළු වෙනවා මැකෙනවා ආය හඳ එනවා ආය වලාකුළු වෙනවා යනවා. ආන්නේ විදිහට මේ වලාකුළු හඳ මකන්නවත් හඳට හිංස කරන්නවත් හඳට කෙලෙස් ඇති කරන්නවත් බෑ. ඉතින් වලාකුළු මොකටද අපි ඔච්චර ලොක් කරන්නේ? ඒ ඉස්සෙල්ලා ඉන්න අයිබෝ ස්මල් අල්ලනවා කියලා කියන්නේ ප්‍රපංච නොකළ යුතු තැනක ප්‍රපංච කරනවා. පැහැදිලිට බොරදී දාන. ජීවිතේ මල් ඉහිපත්. නෑ කවුරු ගන්නද ඔය කතා කරන්නේ? ඒක කවුරුත් නෑ. නිශ්චල වෙන්න මම ඉන්න බෑ. අරක කරපම් මේක කරපම් කියන උතන ගිහිල්ලා බලන්න. එතන දර්ශනයක් තිබුණාට බලන්නෙත් නෑ. ඒකට යන්න බෑ මේක වෙන්න ඕනේ මේක නැති වෙන්න ඕනේ කියන තාක්කල් අපි නිකාම ආයසරයක් රෙෆරන්ස් පොයින්ට් එකක් හදා ගන්නවා පිවටල් පොයින්ට් එකක් හදා ගන්නවා මේ හදා ගන්නවා ඒ නිසා බලන්න මේකට එහෙම යන්න ඇරලා මෙතන දැන් දකින්න දැකීමක් තිබුණාට දකින්නෙක් නෑ කියන එක ඔප්පු වෙන්න ලක්ෂ කෝටි වාරයක් ඔකට වෙන්න මොනම විදියකින්වත් සංස්කාර වලින් චේතනා වලින් සම්බන්ධ නොවි ඔබ සබහා සිද්ධියක්. ඔක සම්පූර්ණ හේතුඵල ධර්මයක්. ඇයි මේ මම මේකට නඩුකාරකව ගන්න? ඇයි මම මේකට පෙරක දෝරුකම් ගන්න? ඇයි මම මේක විනිශ්චය කරන්න? විනිශ්චය කරන හැම එකම විනිශ්චයට ලක් කරනවා. යේසුස්වන්ත කියලා කියනවා. අනු විනිශ්චය කරන්න එපා. එතකොට යක්ෂයා විසුද්ධ විනිශ්චය කරනවා. අනිත්‍යක සංසාරේ හරියට අපි විනිශ්චයකාරකම හිතගෙන මම දරුවෝ ගැන විනිශ්චය කරන්න ඕනේ. මමගේ ආණ්ඩුව මමගේ පක්ෂ විනිශ්චය කරන්න ඕනේ. මමගේ ගෙට යන්නේ කට්ටිය විනිශ්චය කරන්න ඕන කියලා අපි පටව ගන්නවා. පටවගත්ත තරමට අපි විනිශ්චයට ලක් වෙනවා. ඒ කියන්නේ කර්මේශ කර්ම ශක්තියට අහු වෙනවා. මේ වෙනදී හැබැයි මම නැවතත් කියනවා මේ වෙනදී කියන එක කාමයට දාන්න බෑ, කාම සංඥාට දාන්න බෑ, රූපයට දාන්න බෑ, රූප සංඥාට දාන්න බෑ. ඒක ගෙවන් කරාට පස්සේ මේ ටෙස්ට් කරලා බලන්න. ඒක ඉන්සාව ලේසි කිව්වොත් ඒක ටෙස්ට් කරන්න හම්බ වෙන්නේ නැහැ. අර කඩේම හතර පණින්න. පැන්නට පස්සේ බුදු ජානසී නොකිය කියනවා. ඒකට මේ ටෙස්ට් එක දාලා ඉවරලා සියල්ලම හේතුඵල ධර්ම විතරයි කියලා දැනගත්තොත් රූප සංඥාවට ඒක බොහෝම ලස්සනට දාලා බලන්න පුළුවන්. ඒ කඩේම ටික පෙන්නන පස්සේ රූපෙට දාලා බලන්න පුළුවන්. ඒ දක්ෂ වුණාට පස්සේ කාම සංඥාවට දාලා බලන්න පුළුවන්. ඒ ඔක්කොටම දක්ෂ වුණාට පස්සේ සාමාන්‍ය මේ කාමයටත් දාලා බලන්න පුළුවන්. ඒතර තේින්න මේ කාමයේ කියලා මේක මහා ලොකු ප්‍රශ්නයක් හදාගත්තට කාමයට අපිව කෙලසන්න ඕන කවන්නේ නැහැ. කවදාකවත් නැහැ. අපි මේ කාමේ නරකයක් කියලා ඒක අයින් කරන්නයි දඟලන්නේ කී ගමන් තමයි කෙලසින්නේ. ඒ නිසා සතර සතිපට්ඨානේ අන්තිම සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේ ඉස්සල්ලාම අපිට තියෙන්නේ නීවර ධර්ම ගැන භාවනා කරන්න. මේ මේක තමයි මේ සරාග හිත. මේ සරාග නැති හිත. මේ හට ගැනීම සරාග හිතේ. මේ නැති හිත මේ රාගය අරුමුණු කරන්නේ. ඉතින් ඒක ඉච්චරම අපි සාමාන්‍ය හිතන සදාචාරවාදීන් කියන විදිහට හිතට රාගය කියන එක කෙලේශයක් නෑ. අපි කොහොමද තරාගයේ හිත තරාගයේ හිත කියලා තමයි. ඉතින් බෑ ඔය අර කාමී කාම සංඥාතින මනසට ඒ භාවනාව කරන්න බෑ. රූපේ රූප සංඥාතින කරන්න බෑ. කවදාරි කාමී කාම සංඥා රූපේ රූප සංඥා ගෙවන් කරලා හිත හොඳට ආඩ්‍ය වෙලා. ඊට පස්සේ අබගලවික දාගසමන චේත වෛරත ගාවට මුත් වෙන්නේ නිකන් අද ගාවත් වදිනවා. ඒක නිසා මේ ඒ මට්ටම් දන්න ගතිය සුත්තමේ ඥානෙ තියෙනවා නම් ලේසි. ඒක සාමාන්‍ය භාවනා කර කර කරගෙන යනකොට ඒක තියෙනවා. නමුත් අපි ළඟ තියෙන මේ බහුමත වගේක් තියෙනවා. අපි ළඟ තියෙනවා මේ මේ දික්ටි. අපි ළඟ තියෙන සංකල්ප. අපි දන්නේම නැතුව සංකල්ප ඇවිල්ලා විනිශ්චයකාරකම නැහැ. අපි දන්නේම නැතුව සංකල්ප ඇවිල්ලා ගොඩ පෙරක දුරක් දෙනවා. එයා පෙරක දුර වුණාට පස්සේ අපි නිකම්ම අර මොඩය කරපු වැඩේට වගේ වෙනවා. වගේ වෙච්ච ගමන් අපි ආව වෙනවා ෆිනිෂ් එකට. නිසා මේ හිතේ තියෙන කඩප්පුලි ගතිය. නොකෑම නම් දහවතුර පට්ටපදුරු ගතියක් තමයි මේ නිකන් ඉන්න බැරි කම ඒ ඇඟිලි ගන්න. ආසරසුනාසේ එක්ක සම්බන්ධ එක දවසක් කීප විදියට සම්පතිය පේනකොට මේ පෝජනම තමයි එනවා එනවා එනවා එනවා යම් යම් දේවල් ඉන්නවා ආවත් ඒක දිහා බලාගෙන ඉන්නවා නම් උනස්කෝ ඇඟිලි නැහැ. කොල්ලබම සෑහෙන වෙලාවක් බලන්න ඉන්නකොට ඒකට පොවන්නම බලන්න ඉන්නකොට වේද පටන් ගන්නවා මේ මං අරම මට කොහොමද දැනෙන්නේ මෙතන මමත් නෑ මේ මම නෙවෙයි මේක කරන්නේ මේ මම නැතේ කියන එක එන්න පටන් ගන්නවා අපිට හම්බෙන දැක්ම තමයි අර ගොජෙත් tempat වෙන්න පටන් ඒ ගොජේ දිහා දක්ෂව බැලුවොත් යොන්සුමංස් කාර්යයෙන් බැලුවොත් සම්මාදිට්ඨියෙන් බැලුවොත් ගොජේ පටන් ගන්නකොට බිම තිබ්බ බත්තලිය වගේ ගොජ ගොජ ගොජ ගොජ ගොජ ගාවන් තමයි තියෙන්නේ. අපි ගින්දර ටික ඇද්දොත් නැත්තම් බත්තලිය බිම තිබ්බොත් ගොජේ නතර වෙනවනේ. බත්තලිය අපි හැතපෙනවයි කියන එකක් අහලා තියෙනවා. ඔයදෙසි දැන් අම්මන්ඩිල උයනවයයි. හැතපෙනවද කියන්නේ? හැතපෙනවයි කියන එකක් තියෙනවා බත්තලිය. මොකද හැතපෙනවයි කියන්නේ? නම්මලා තිබුණේ ඒක ඒක තැම්බෙන ඒසොල් බත්තටේ මැදේම තියෙන කොටස හරිය තැම්බෙන්නේ ඒ වෙලාවේ. ඒක වහලා තියෙනවා දැන් ලිපේ නැහැ. හැතපෙනවා කියලා කියන්නේ. හැතපෙන්නේ ගොජේ දිහා බලලා ඒ බත්තලේ ඉදිලා තියෙනවා. මට බත්තලේ මැද අටේ මැදම තියෙන කොටස් තැඹිලා නැත්තම් ඒක හැතපෙන්න තියෙනවා. අන්නේ වගේ මේ ගොජේ ගැන කලබල වුණොත් ගොජේ ඇවිසෙනවා. ගොජේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. දැන් මගේ තාක්ෂණික වචන ගාලල්ල. ඔබ ඉන්නේ හිටපයි යන්නේ බලන්න. ඒක තැප්පත්. එතකොට මොටිවේෂන් එක නැති වෙනවා. මොනවා බලන්නද මොනවා කරන්නද මම ඊගාට මොකද කරන්නේ නිසා මතක තියාගන්න මොටිවේෂන් එක තමයි අපිට ගන්න තියෙන්නේ මම මේ ඉන්න බාට දෙන ප්‍රධානම ලක්ෂණය තමයි මම මොකේට හරි මොටිවේට් වෙලා තියෙන්නේ මොනවාරි කොක් කරන්න ඕනේ කොනත්තා හිතන්න ඕනේ නැත්නම් කියන්න ඕනේ එහෙනම් මොන්නව හරි කරනවා නිකන් ඉඳවා කොහොම කොහොම හරි ගහවල්ලාවක් පෙස්සන් කියලා ඉන්නේ අර ප්‍රෙඩිසිල්ලගේ සින්දුවා අලුත් කලාවක් ඉගෙන ගත්තම අලුත් කලාවක් ඉගෙන ගත්තම දිනු වෙන්න ඕනේ නෑ නිකන් ඉන්න බා ගෝම ගෝම හරි ගාබල්ලාවන් පෙස්සන් කියලා ඔය කුණු හරපෙන්නේ අපි මේ විඳවන්නේ අපේ කතාවත් මේ දේ මේ තියා බලලා ඒක හේමම වෙන්න ඇරලා වෙන්න ඕනේ ඒගොල්ලෝ උදව්වක් ඉන්න උදව් කරන්නේ ඒකට මොකක්වත් වෙන්නේ නෑ ඒක ඒක විසින් දුවන්න පුළුවන් නම් පිටු වට පිට බලන්නත් ඒකම බලන්න මම දැන් ජීවත් වෙන බාට ඒක තියෙනවා මැරිලා නෑ ක්ලාන්ත වෙලා නෑ මම ඉන්නවා සුමයිලි ඒක ටික වෙලා කරනකොට මෙතන මරන්න මම යන්නේ මේක යනවා ඒක ලකුණු තමයි මේක ඊටත් වැඩි තැම්පත් වෙනවා හරියට මණ්ඩි මිදෙනවා වගේ තැම්පත් වෙන්න මට අනේකට පුදුරජානන්සේ මේ කිව්වට මේ මොනවද කරනවයි කියලා නොකිරීම හරහා තමයි ඒක කරන්නේ ඩී ලර්නින් ප්‍රොසෙස් එකක් තියෙනවා ඩිකන්ඩිෂනින් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ඒක ක්‍රියාවෙන් කරන්න බෑ. අකිරීමයි සිද්ධ වෙන්නේ. අසංස්කාරිකවමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකට කලාවක් කියයි. මේක සයන්ස් එකක් නෙවෙයි. අරමුණ කොටු කර ගන්නකන් සයන්ස් එකක් තියෙනවා. කොටු කරගත්තාට පස්සේ කලාවට වෙන්න ඉඩ හරිනවා. අලුත් කලාවක් හොයාගත්තම නිකන් ඉන්නද වෙසංගාන ගත්තොත් කලාව විකලා වෙලා යනවා. එහෙනම් අපි කියන්නේ අපිට කියන්න බෑ. ඒකේ අපේ අපේ මේ ලබාවුපන් හැටියට බබා හම්බ වෙන විදිහ. අපි කියන්න ඕනේ නෑ මෙයාට මෙහෙම වෙන්න ඕනේ මෙහා නෙමෙයි අපි දන්නේ නෑ. ඊගාට වෙන දෙයකට සම්පූර්ණ අවදියෙන් ඉන්නවා. අපි තිරියන් වෙනවා. මොනම අපේක්ෂාවක්වත් නෑ. ඒක පිළිබඳව අපිට වගවීමක් නෑ. බුදුසෙනෙන් කවදාකවත් අපිට මේ බබා හම්බෙන්නේ මෙහෙම ලබාවුපන් හැටි හම්බෙන්නේ නෑ. ලබාවුපන් හැටියට බබා හම්බෙන්න බය වෙන්න එපා. ඒක 100%ක්ම ෂුවර්. ඒක තමයි පටිච්චසමුපාදයෙන් අපිට උගන්වන්න හදන දේ මොනවා හරි අපේක්ෂාවක් හෝ මේ ඇඟිලි ගැහිමක් කෙරුවොත් සංසාරයක් වාසනාව ලබනවා. දීර්ඝ සංසාරයකට වාසනාව ලබනවා. ආපම් රාත්කල් ගන්න දැන නැතුව කන්නවා. කරවන හිටම එක චිත්තක්ෂණයක් හිටපන් කිව්වට පස්සේ තේරෙනවා ඒ චිත්තක්ෂණයෙන් තේරෙනවා මට ප්‍රභවය තියෙනවා. මට පින තියෙනවා. මට මේක කරන්න පුළුවන්. ඊට පස්සේ උත්සාහ කරනවා මේ චිත්තක්ෂණේ දෙකක් කරගන්න. තුනක් කරගන්න. තප්පරයක් කරගන්න. විනාඩියක් කරගන්න. මේකට කියනවා යෝනිසමනසිකාය. ඒකට කියනවා සම්මාදිට්ඨිය. ඒකට කියනවා ස්ථානෝචිත ප්‍රඥා. ඒක ඔක්කොටම තියෙනවා. හැබැයි ඒක හරි දිහාට යොදවලා ක්‍රියාත්මක වෙනවා. දැන් ක්‍රියාත්මක හැබැයි වැරදි දිහාට එදෙන්නේ. අනුන් අවශ්‍යම, තමන් අවශ්‍යම, අතීතය අවශ්‍යම, අතන අවශ්‍යම කතාවක අපි ළඟ තියෙනවා. ඒක මොටිවේෂන් කියලා කියනවා. ඉතින් මේ මොටිවේෂන් එක තියෙනකන් තමයි හිත අවදි වෙන්නේ මොටිවේෂන් නැති වෙච්ච එක හිත නින්දට වැටෙනවා වගේ හැංගෙන්න පටන් ගන්නවා. ඒක තමයි යෝගාවචරයේ තියෙන ප්‍රධානම බාධා. Taman කියලා හිතලා යමක් කරන්න නැති වෙනකොට හිත එහෙමම නින්දකට වැටෙනවා. ඒ නිසා මේකට ශක්තිය අවශ්‍යයි. ඒ නිසා මේකට වීර්ය අවශ්‍යයි. ඒ නිසා මේකට ප්‍රබුද්ධ භාවය අවශ්‍යයි. නින්දට වටන්න බවට පූර්ණ අවදිභාව තියාගෙන ඒක මෙරිච් නැති බවට ඉඳකි නැති බවට ක්ලාන්ත වෙච්ච නැති බවට මේ ගොජේ සාක්කිය තියාගෙන සසෙන්න එන්කේ මොස්තාරසන් සෙන්න වෙනවා සතිත් ටැක්ස් එකේ සන සෙන්න එතන මම කියලා කෙනෙක් නැතුව එතන සතිය වැඩ කරන සම්මත දැන් මේ ඒ අවස්ථාවේ කියන අවස්ථාවේ කියන උගහකලට ප්‍රඥාචෛසිකේ තමයි අවශ්‍ය වෙන්නේ පොද සතියක් නැහැ කියලා හිතන වෙලාව. ඒ කියන්නේ මේ වෙලාවේ සතිය නෑ මොකද අපි සතිය අඳුනගෙන තියෙන්නේ අරමුණකට සාක්ෂි කරගෙන. අරමුණ නැති නිසා සතිය නෑ කියනවා. දැන් අපි එදිනදා වැඩ කරනකොට මේ ඊයර මේ මාත්‍ය ප්‍රශ්න කරුවාගේ අපි වැඩකට යොමු වෙලා ඉන්නකොට හිත වෙනු වහර ගියා. අපි කියනවා එහෙනම් වැඩේට යොමු වෙච්ච ගමන් හිත පිට ගිය නිසා සතිය ගන්නවා කියලා. ਉਹ සතිය ගන්න නෙවෙයි උනේ අරමුණ මාරු වෙන එක විතරනේ තියෙන්නේ. සතිය වෙන අරමුණක් කරගත්ත අපිට ඕනේ නැති අරමුණක් ඒකට අපි චෝදනා කරනවා සතිය කරනවා කියලා. නමුත් කැඩිච්ච බව දැනගත්තේ මොකද්ද සතිය තියෙන නිසානේ. උන්නේ ওই මට්ටම එහාට යනවා. ඒව නැත්තම් කියනවා මෙතෙන් ගියාට පස්සේ ඔය කියන මේ හිස්තැනට උරුදු කරලා නිවර නෙවෙයි මම මේ කතා කරන්නේ මේ පිට තියෙන හර්ඩල් එකක් කියන නැත්නම් අභියෝගතා පරීක්ෂණයක්. එතන ගියාට පස්සේ සතිය දුක්ඛ ධර්මයක් බවට පත් වෙනවා. සියලු චෛතසික දුක්ඛ ධර්ම. එතකොට අපිට සතිය පිළිබඳව චරිත සාහිත්‍ය ලියන්න කේන්දර ලියන්න බෑ. ඔබ ඉන්න හිට පයන්න එපා මට මොනවා. අපි කෘත්‍ය සම්පාදනය වෙලා තියෙනවා. එතකොට එකක් තියෙනවා සතියේ ඵලයන් කියවට යන්නේ. ඒ ගෙදර හටු බල්ලට වගේ. කොච්චර ගැහුවත් ඌ ගෙදරටම එන්නේ. ස්වාමීන් වහන්සේ අවසත් තියෙනවා. දැන් ඔය ස්වාමීන් වහන්සේ කිව්වේ ඉතිවිලිත් නැති අවස්ථාවක දිහා අපි බලාගෙන ඉන්නවා නේද? සතිය දුකක් කියලා. ඇත්තට මට ඒ වගේ අවස්ථාවල් තියෙන මම හිතුවා. අද ප්‍රශ්න ගැහුවා ඒකට වෙලා තියෙද දන්නේ නෑ. මේ ඉහහා කරනකොට උස්ම දෙවිලා ඊට පස්සේ ඉතිවිලිත් අඩු වෙලා. ඉතිවිලිත් නැති වෙන අවස්ථාවල් තියෙනවා. මම ඒක බලාගෙන ඉන්නවා. ඉතින් මම ඒක කරන්නේ සතියේ කියලා. ස්වාමීන් චේතන දුකක් මට දැනෙන්නේ නැහැ කොයි විදිහටද ශාන්ත ප්‍රණීත දැනක් වගේ තීරෙන්නේ සතිය කැමති නැහැ කියන මාතෘ සතිය බොහොම මනලා දෙන හැටියට ගුරුවරයා ඇවිල්ලා වගේ එකක් තියෙන්නේ දැන් එහෙම ඉන්නකොට ඔය තරම් වෙලා ඉන්න පුළුවන් දැන් මෙහෙ දෙන උපහාසය වෙන්නේ අනේ ගහපුවාම ඇහෙනවා ගෙදරින් ගෙදරින් මම ඊළඟට සෙට් කරලා තියෙනවා ඒකට ඇහෙනවා එහෙම නැත්නම් ග්‍රාෆ් වෙලා ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ හිතෙනවා බොහොම සකදායක ප්‍රණීත තැනක් කියලා තමයි මට හැඟෙන්නේ. මම හිතුවේ අර එතන ඒක බලාගෙන ඉන්නේ සතිය නිසායි කියලා. සාහසිකව වැරදුනේ. ඒක අපිට අමාරුයි සංවිධානය කරන්න අපිට උත්සාහ කරන්න පුළුවන්. ඒ ආනන්ද සප්පයි සූත්‍රයේ ਸਰවචනanse ඉන්ජන, කම්පන, ස්පන්දන, ප්‍රපංචර කියන්නේ කෙලෙස්. නලියවණ කෙලෙසයක්. ගැස්සුණා නම් කෙලෙසයක්. හිතුවා නම් කෙලෙසයක්. ඉන්ජන කියලා කියන්නේ කම්පන, චංචල, ස්පන්දන, ප්‍රපංචන. ඔක්කොම කෙලෙස්. ඉතින් බුදුරජාණන්සේ ඉන්ජන වල ඉඳලා ආනන්දතනට ගෙනියනවා. හිත ගෙනියනවා. කාමයේ කාම සංඥා, රූපේ රූප සංඥා ගෙනිලා ආනන්දයේ කියනට මොනක්වත් නැහැ. දැඟලිලි නැළවිලි මොකුත් නැහැ. කියන්නේ අපි හිස් කියලා කියනවා. එතෙන්ද ගියාට පස්සේ ආනන්ද සප්පාය සූත්‍රයේදී බුදුරජාණන් කියනවා ආධුනිකයට හිස්තැනට ගියාට මම ඒ හිස්තැනට අවදි වෙන්න දන්නේ නැහැ. ඉස්තනක ඉන්න බව දන්නේ නැහැ. හිතන්නේ අතරමං වෙලා වගේ කියලා. නිින්ද ගියා වගේ කියලා. ඒ දේ නම් අවබෝධ නැහැ මට මතකේ නැහැ කියලා. එයා දන්නේ ඉස්තනේ ගැසිලා අවදුනාට පස්සේ දන්න දැන් හිතේ මෙතෙක් වෙලා. විස්තර කළ නොහැකි තත්ත්වක කියනවා මිස ඒ හිස්තනේදී අවදි වෙනවා කියන එක ඒක ඊගාවට දෙන අභ්‍යාසය. මේක උගාකල් වුණු කරාට පස්සේ ඒ කියන්නේ මේ හිස්තන තමයි මධ්‍ය ප්‍රතිපදාවේ මකරතොර. ඉතින් යහන තමයි මධ්‍ය ප්‍රතිපදාව තියෙන්නේ. යමක් තියෙනවා කෙලස්. ඉතින් මම කෙලස් ගෙවම් කරලා ගෙවම් කරලා මෙතෙන්ට ආවට පස්සේ ඒකට අවදි වෙන්න දන්නේ. හරියට හීනකට අවදි වෙන්න බැරුව වගේ. කවදා හරි හීනකට අවදි වුණා කියලා හිතනද. එතකොට එයා දන්නවා කෙලස් තියෙන කාන්ත අරමුණු තියෙනකන් කෙලස්. අරමුණු ගොරෝසු නම් ගොරෝසු කෙලස්. ඉවක් කරන ගෙවම් කරලා දැන් දන්නවා දැන් මෙතනින් එහාට ගියාට පස්සේ අරමුණු නැතිනත් එක්කම මමයා නැති වෙන නිසා මතකේ නැති වෙන නිසා ඒකට අවදි වෙන්න බෑ. ඒක මේ සංසාර ගැටයක්. මේකට අවදි වෙන්න පුළුවන් නම් මේ සඳහා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ ඒකට ලකුණු පෙන්නනවා. අරමුණ ගෙවිගෙන එනකොට දැනගනින් ඉස්සරහට ඔබ නිකන් නිින්දට වැටෙනවා. හිත හැඟවි ගන්නවා. ලීන භාවයටපත් වෙනවා. නිලීන භාවයටපත් වෙන එකට වෙන්න දුන්නොත් බාධා ඉදිරියක් ලොකු දෙයක් නැහැ. ඔබට ගිහිල්ලා ඔකේ පූර්ණ භාවයේ තියෙන බව නැත්නම් ඒ චිත්තක්ෂණේ විතර ඔබ ජීවත් වෙනවා. අනික හැම වෙලාවෙම එක්ක ඔබ රූප බලනවා. ඒකට ඇහැ විතරයි ජීවත් වෙන්නේ අන්තිම මැරිලා. අනේ සත්‍යහනම ඒක විතරයි ජීවත් වෙන්නේ අනික මැරිලා. මෙතනදී එකක්වත් වැඩ නැහැ. ඔක්කොම අවදි. ඒකට කන්ටෙන්ට්මන්ට් කියලා කියනවා. සංත සම්පත්‍තිකර අවස්ථාව. මේ සම්පත්‍තිකර අවස්ථාවට අවදි වෙන්නේ කියනවා. ඒක ලක් බයි චාන්ස්. ඒක ඉලෙක්ට්‍රික්. ඒක මේ මෙතන දෙකකින් කරන දෙයක් නෙමෙයි. අවදි වුණාට පස්සේ ආ තේරෙනවා. සම්පූර්ණ හැම දෙයක්ම මූලික ප්‍රභවය වඩපත් වෙලා තියෙනවා. කිසි දෙයක් දෙයක් වෙලා නැහැ. දෙයක් වෙන්න පුළුවන් ප්‍රභවයට ගිහිල්ලා තියෙනවා. ඔතන තමයි බුදුහාමුදුරුවෝ සෘජනස කියන්නේ සියල්ලගේම ප්‍රභවය. මට දෙතින් යන්න පුළුවන්. හැබැයි මගේ අනන්‍යතාවය නෑ ඒක. මම යදී වෙලා. මට මමයට බෑ ගංගාව කරන ගඟ ඉහිල මොහොතට දිය වෙලා කියලා. දැන් ඊට පස්සේ ගංගා ගන්න ගේවතර හොයන්න බෑ. ඒ වගේ මෙතෙන්ට යන්න හරි බයයි අපි. මොකද එතකොට අර අඳුනා ගන්න මූලික බෙන්ච්මාක් එක නැති වෙනවා. රෙෆරන්ස් පොයින්ට් එක නැති වෙනවා. හැබැයි අවදි භාවයේ තියෙන බලව. එතකොට අවදි භාවය කාටයිද කියලා. සතියටයිද ප්‍රඥාටයිද මටයිද තණ්හාවටයිද ප්‍රඥාටයිද කියලා ගිය ගමන් ආයෙසරක් අක්කන්නේ. අන්තර ගන්න ගිය ගමන් මේක සතියද මේක ප්‍රඥාවද මේක මමද මේක තණ්හාවද මේක මාන්නද කියලා. ඉතින් ආයෙත් අක්ක වෙනව නෙවෙයි 60 ගුණක් වටනවා වගේ. එතෙන්දී මේ අඳුනා ගැනීමේ ප්‍රයත්නය මොටිවේෂන් එක. ආයෙ කෙලෙසයක්. ඒක පූර්ණ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි අවබෝධ කරන්නෙක් වශයෙන් පේටන්ට් රෙකෝඩ් කරගන්න හම් වෙන්නේ මම මේක දැක්ක මට ඇමරිකන් ෆිල්ම් කම්පැනි රෙජිස්ටර් කරන්න මම මේක තමයි ඉස්සලම දැක්කේ කියලා. ඒ බයිලා ගන්න බෑ. මේක කොමෝඩිටියක් කරගන්න බෑ. සෙස්වන්නේ මොනවද? මගේ අත්දැකීම චුට්ටක් හිතෙන් කියන්නද? දැන් මට වෙන්නේ නින්දට වැටීමක් වෙන්නේ නැහැ. මොකද ග්‍රැජුවලි වෙන නිසා ප්‍රවේයෙන් වෙන්නේ. මොකද හුස්ම ප්‍රවේයෙන් ගෙවෙනවා. ඊට පස්සේ දැන් හුස්ම ගෙවුණා ඒක අඩේරින් දැනුම කයි දෙපිලා ඊට පස්සේ හිතේ සංඥාවක් ඒක හිතේ සංඥාවක් කියන්නේ කුණේ මුලේ සහින් උස්මේනා කියලා නේද නැත්නම් දුර ඇඟ පුරාම නිකන් ඉන්නේ මට එන්න නිකන් කුඩිය බබල් එකක් ඇස්සේ මාගේ ඒකට ඒක කලින් දැන් ඒකට ඒක හිතේ සංඥාවක් විදිහට තේරෙනවා ඊට පස්සේ කුද්දකින් ස්වාමීන් වහන්සේ ඒකත් ගෙවිලා නිකන් බොහොම සුළු ඉබ්බයක් විතර ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒකත් ගෙවිලා මේ ඒකත් කියන මුකුත් ඒකම සංඥා මුකුත් නෑ. එතකොට මම කරන්නේ හිත දිහා බලනවා. ඒකට තේරෙනවා නිකන් පිටුවේදී පිටුවේදී එනවා යන්නයිද කියනවා. එතකොට දෘෂ්ටි මුන් දැන් නැතිනම් කියලා කියනවා. මොකද ඒක සතියත් එක්ක පැටලෙන්නේ නැහැ. සතිය හරි ප්‍රඥාව හරි බලයෙන් ඉන්නේ එකත් එක්ක පැටලෙන්නේ නැහැ. හිතට හිත යන එක විතරයි වෙන්නේ. එතකොට ඒක දිහා මම බලාගෙන ඉන්නවා. හැබැයි එහෙම ඉන්නකොට ඇලෙන සිතුවිලිත් ඔහි තුනිදලා තුනිදලා තුනිදලා යනවා. එන්නේ නඩු වෙනවා. ඊට පස්සේ සිතුවිලි කියලා තේරෙන සංයෝගනසි ඒක හැබැයි කිසිම සංහිඳනයක් වෙන්නේ නැහැ. නිකන් පිළිසිදු වතුර වගේ මොනවා චුන්දි જાතියක් වගේ තේරෙන්නේ. සිතුවිලිම තමයි කලින් ආවේ. ඒකට මට හිතනවා සිතුවිලිම සිවුම ආකාරයක් කියලා. ඊට පස්සේ ඒකම නැති වෙනවා. මම කියන එක නැති වෙන්නේ නැහැ. මොකක් හරි දෙයක් ප්‍රඥාවට චෛත්‍ය සතිය හරි මොකක් හරි දෙයක් තාම අර දිගම බලාගෙන ඉන්නවා. හැබැයි කිසිම බයක් ඇති වෙන්නේ නැහැ. හින්දට වැටෙන්නේ නැහැ. අපිට මේක බොහොම පැචුවලි එක සිටින් එකක් ඇතුළත සමහර විට පැය භාගයක් වෙන්න පුළුවන්, විනාඩි 20ක් වෙන්න පුළුවන්. ඒක කාලේ කොච්චරද කියලා දැන බොහොම එකින් පැචුවලි වෙන එකක් නිසා හැමතිස්සෙම මම අද දිනු. හැබැයි මම කියන එක නැති වෙනත් නැහැ. මොකක් හරි දෙයක් අර කොහොම සංසිද්ධිය බලාගෙන ඉන්න ඉතින් තමයි ඉතින් ඒකට අපි නාමකරණ හදනකොට තමයි නාම රූපය කියලා කියන්නේ. තාම සලායන බාටපත් වෙලා නැහැ. මේක දැකීමක්ද, ඇහිීමක්ද, ගඳක්ද, රසක්ද, පහසක්ද හිතවිල්ලක් වඩපත් වෙලා නැහැ. ඒකේ ප්‍රභවය තියෙනවා. ශක්තිය තියෙනවා. මැනිෆෙස්ට් වෙනවා. අන්මැනිෆෙස්ටඩ් පිච්ච කොන්ෂස්නස්. ඉතින් ඒකේ ඉන්න පුළුවන් නම් වැඩි වේලාවක් අපිට තියෙන එක සමතුලිත තත්ත්වයක් කියලා. ගොජයක් නෙවෙයි. මොටිවේෂන් එකක් නැතුව ඉන්න පුළුවන්. ඒක ආපුවාම නාම රූප මට්ටමේ තියෙන මිසක විඥාණයට යන්තම් රඳා පවතින ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. මේ සලායතන බවටපත් වෙලා නැහැ. මේක රූපයක්, ඇහක්, සද්දයක්, කනක්, ගඳක්, රසක්. ඔය හිතවිල්ලට තමයි රූපේ කියන්නේ. ඔක තමයි සද්ද කියන්නේ. ඔක තමයි ගඳ කියන්නේ. ඒ එකතරයකට ගඳයිටයි, රසටයි දෙකටම ඉන්න බෑ. මොකද මේ ශක්තිය තමයි රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් බවටපත් වෙන්නේ. ඒක දැන් අවුරුදු 100 ගානට ඉතර ඉස්ලාවේ ෂෝඩින්ජන් කියන මිනිසයා එයා මේ ඔයාගේ සොයාගැනීමක් තිබුණා. Schrodinger energy wave will collapse into matter only if the consciousness interact. Otherwise, they will maintain as energy. That energy has the potential to be a matter. Once it become a matter, it may be a visual object or sound or smell or taste or contact or thought. Whatever it may be, that may come into the materiality, it, it manifests only in the mindful uh, consciousness interact. If the consciousness is not interacting, it will remain as the matter. Uh, sorry, energy. It is not your energy, cosmic energy. You are just merging into the cosmic energy. So there's a heart merging into. You are giving up, giving out. And let it, and everything is maintained. It's a nature. You are back at home. And if you become frightened, if you become cornered, if you feel like isolated, then you are in hell of a jam. But if you are not, if you are ready, you understand this is my real home, this is a place where the Buddha is living, or the, the, the Dhamma is living, or the energy, the purity, or contentment, or peace, or solitude, then next day also you know how to go into that. And you will learn the art more and more you become skillful. And you keep my, my Namarupa as Namarupa. Don't try to give a name. Don't try to experience through your eye, nose, ear, tongue. Instead ask them to shut up and wait. Just let it be there in its original primordial form. ඇත්තටම සායනහස ඔය කියන එක මම එක සැරයක් දැක්කා. මම දැක්කයි කියවනම් කියලා වෙනවා. ඒ ඉතින් මාත් මාත් කියලා ගන්නවා. නෑ ඉතින් අපි එහෙම කතා කර කර ඉමු ඉන්නකොට ඔක ඉතින් ඔය කොහොම කොහම හරි ඔය කාට කාට හරි ඔක ටික ටික වැටෙන්නේ නැත එතකන් ඉතින් අපි ඔකට මම දැක්කා කියන මම නෑ උතන දැකීමක් නෑ මොකද ඔක දකින්න දෙයක් නෙවෙයි ඒක totality of the experience ඒක තමයි primordial form එක ඉතින් සෝස පෙරදි මේකට කියන්නේ තථාගත ගර්භය මේක තියෙන ඔක්කොම ඇති කරන தත්ත්වය ඉතින් මේකට යෝනිය කියලා කියන්නේ යෝනිය කියන්නේ ප්‍රසූතිය ලබන තැන යොන්සු මනසිකාරය කියලා කියන්නේ ඔටින් යන්න මනසිකාරය කරනවා. ඉන්න තැන ඉඳලා මේ නම ගම ඥාන පිරිමි ඔක්කොම తీරෙනදලා කිසිම නමක් කමක් නැති ඥාන පිරිමි කමක් නැති මෙතෙන්ද යෝනියට යන්න. ඉතින් ඒක මේ අපේ අර්ථකථනයේදී යෝනිසු මනසිකාරය කියන වචනේ යෝනිය කියලා නම දීලා තියෙන ප්‍රඥාවට. යෝනිය කියන වචනේ තියෙනවා ආරම්භය. පටන් ගන්න තැන. ඉතින් ඒකකොට එතන තන්ත්‍රික ගතියක් කියනවා. තන්ත්‍රික බුද්ධිසම වල තියෙන්නේ මේ යෝනි අවශ්‍යයි නිවන් දකින්න කියලා. ස්ත්‍රී යෝනි තමයි මේකේ තථාගත ගර්භයේ මුඛේ. ඉතින් ඒක අපි ආගම විශ්ින් එක පැත්තකට දාලා තියෙනවා. ඒක මතු කරගත්ත කොටසට ඔය තමයි තන්ත්‍ර විද්‍යාව කියලා කියන්නේ. ඉතින් මහායානෙ ඒක ටිකක් කතා කරනවා. තේරවාදීදී මම බැලුවා හැමතැනම ත්‍රිපිටකය කියවලා. එහෙම තේකට බුදුරජාණන් ඉඩ දීලා නැහැ. නමුත් චෝර්සමංචකාර කියන වචනය පේන තැන පැහැදිලිවම ඒ කැළඹිලා විශ්ලා තියෙන මතු පිට කොනේ ඉඳලා මැදට හිත ගෙනියන්න ඕනේ පූර්ණ පිරිසුදුකමට. එතින් යනකොට හිත අනන්‍යතාවය නැති වෙනවා. නමුත් අත්දැකීම ඉතුරු වෙනවා. ඒ අත්දැකීම නැති වෙනවා මහා පරිණතවන්. කතා කරන කට්ටිය මේ ළඟට එනවා නම් හොඳයි මොකද මේකට හොඳට ප්‍රශ්න ඇහෙනවා නැත්නම් ප්‍රශ්නේ ඇහෙනවා අඩුවේ නැත්නම් ආයෙ කතා කරන්න. සනසසරේ දැන් දුර සනහන විදිහට කියන්නේ දැන රස ගඳ සද්ද ඔක්කොම හිතින් හදාගන්න දෙයක් නැත්නම් ඒකේ වෙනසක් නැහැ ඒක. පල්ලෙහාට ගිහිල්ලා බැලුවොත් වෙනසක් නැහැ. උඩ ඉඳලා බැලුවොත් වෙනසක් තියෙනවා. කඩල කොටයක් ගන්නකො. කඩල කොට කියන එක දන්නා. කඩදාසියෙන් කොටය හදපුවා. පිටිපස්සෙන් බැලුවොත් ඒක පැතිරීමක් තියෙනවා. උඩ පැත්තෙන් බැලුවොත් ඇකිලීමක් තියෙනවා. ඉන්නේ ඉන්නේ ඇකිලිනවා උඩ කට තියා ඉඳලා බැලුවා. කොනකින්ද බැලුවොත් පැතින ගතිය. ඒ නිසා අපි මුල ඉඳලා කතා කරුවොත් සියල්ලම ඔක්කොම එකයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොම ශක්තිය විතරයි ඒ ශක්තිය තාම යක්වාටපත් වෙලා නැහැ පිළිතුරු. අපත්තුන පැත්තේ ඉන්න බැලුවොත් අපිට කියන්න බෑ රූප කියන්නේ සත්‍යයක් කියලා. නමුත් අපිට අත්දැකලා ඔප්පු කරන්න පුළුවන්. රූප දකින්න වෙලාවේ සද්දාන්න බෑ. මොකද එකම දෙයනේ එක්ක රූපයක් කියන්නේ එක්ක සද්දයක් කියන්නේ. ඒ රූප ගන්න වෙලාවේ ගන්න බෑ. නමුත් හිත බොහොම ශීඝ්‍රයෙන් දඟලන නිසා එක චිත්තක්ෂණයක රූපහල ඊගාචර සද්දයකට ගියයි කියලා කියන්නේ ආයතන මාරු වුණා, ශබ්ද රූපයක් වඩපත් වුණා, චිත්තක්ෂණ මාරු වීමක් තියෙනවා. නමුත් හොඳට බැලුවොත් thin sizing of time කියලා කියන එකට කපල බැලුවොත් එක වෙලාවකට මේ මූලික source මේ primordial source එකට manifest වෙන්න පුළුවන් රූපයක් වශයෙන් නම් යාට සද්දයක් වෙන්න බෑ ඒ වෙලාවට. ධාට සංගී නටන්නේ හැම වෙලාවෙම එකන් වේදිකාවේ යක්කු දෙන්නේ කින බෑ. එකම නෙවෙස් මොන වෙන්නේ? ඌ පිටිපස්සට ගිහලා වෙන මොනවා වෙස්මුණක් බැඳගෙන ඉන්න ඕනේ. අපිට පේනවා 18 සංයම වේදිකාවේ නටනවා. අපි හිතනවා 18 මේ ඉන්නවයි කියලා. එකා තමයි මේ වෙස්පන්නේ නිසා රූප බලන කාමයි, සද්ධාහන කාමයි. ඒ නිසා රූප බලන කා සද්ධාහන කා මරාගෙන තමයි එළියට. සද්ධාහන කා රූප බලන කා මරාගෙන මේ විදිහට මේ හය අතර එක මේ හය එකතු කළා මම යා කිව්වට ඒගොල්ල අතර විශාල දේශ සීමා අරගෙන තියෙනවා. සද්ද කැමති නෑ රූපෙට ගන්ටයිද දෙන්නේ. ඒකට කියනවා අපි ඔය මේ වොට්ටි ඉගෙන ගන්නකොට මේ ද්විබීජ පත්‍රි ශාකවල මුදම තියෙන අංකුරය අග්‍රස්ත අංකුරය අනිකුත් අංකුර නිෂේධනය කරගෙන තමයි නැගිටින්නේ. අග්‍රස්ත නිෂේධනය කියලා ඒකට කියනවා. එපිකල් ඩොමිනන්ස් කියලා. මතු උඩට ගිය එක අනිකව මරනවා. ඒක අධිපතිවාදී කියන්නේ ඕක තමයි. ඕක තමයි කැපිටලිස්ට් සිස්ටම් එක. හැදිනවනම් අය කනට ඉඩ තියන්නේ නැහැ. නාසයේ දිවට මොනවාක්වත් ඉඩ තියන්නේ නැහැ. අධිකාරී ඒකාධිපති කියන්නේ ඒකා අධිපති කියන. ඒකාධිපති නාටකවත් කියන දන්නවනේ ඒකා අධිපති කියන. ඉතින් අපි අපි තැනකට ගියාට පස්සේ ආයේ දෙවන්නේකට මකනවා තියන්නේ එක එක්කත් යන්නේ. හැබැයි අපි දෙවන්නේ නෝර කියනවා අපි ලොක්ක හරිම අසාධාරණයි. කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ අපිට කිසිම තැනක් දෙන්නේ කියලා. උඹ ලොක්කලයන් උඹට තීරික තමයි. කරන්න දෙන්නේ ඔය ප්‍රතික්ෂේප කළා කරන්න දෙන්නේ අත්දකින්න. අදකට දරගන්න දුකයි. දුකේ කියන්නේ වෙන මොකක්වත් නැහැ. දුක්ඛේ ලෝකෝ පතිච්චිතෝ. හැබැයි මේක අවබෝධ කරනවා විතර සෝමියක්. ඒ තරම් සූස්තියක්. ඒ තරම් ජොලියක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හරි ආසයි බුදුහාමුදුරන්ට ඒකත්. දුක තමයි. ඒක ඒක වශයෙන් දන්නවා විතර ජොලියක්. තවත් අපිට ප්‍රශ්න කියවන්න දෙනවද නැත්නම් මොකද කියන්නේ? <laughs> ආනාපාන සතිය නැත්නොදනිය වෙලා ස්වාමීන් වහන්සේ සමහරවිට අද බලල මගේ අනිසයන් පිටියහගෙන වේදනාවක් යනවා ස්වාමීන් වහන්සේ. ඒකෙන්ද සමහරවිට මට එතනින් එහාට මට කන්සන්ට්‍රේට් කරන්න බැරි වෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි එතකොට මම අර වේදනාවින්ද වේදන අනිත් ඒ ඉස්ලාම් දෙකම මම ඇක්චුවලි වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක කොහොමද ස්වාමීන් වහන්සේ මම වෙලාට විස්තර ගෙනියන්නේ ස්වාමීන් වහන්සේ. ඒක නිකන් සාමාන්‍ය භෞතිකව තියෙන දැනට තමන් මේ ඒ නැති වෙන තැනටපත් වෙන්න පටන් ගන්න තැනල නැති වෙන තැනපත් වෙන ගොඩක් වෙලා යනවා. ඒකයි මේ වේදනාව මතුවේ. ඉස්සරහට ඉස්සරහට ඔක මේ අධිෂ්ඨාන ශක්තිය කරනකොට ඉඳ ගන්නකොටම වගේ නැති තත්ත්ව එනවා. ඒකට තාම වේදනාවට කල් තියෙනවා. එතන පොඩි ඉඩක් වාසියක් එනවා. ඒ ශබ්ද වලින් කරදර ගන්න කල් යනවා. අනිත් වගේ අර මේ මේකට මේකට කියන්නේ පරිසරය හරි ගිහිල්ලා අනුග්‍රහය ලැබුණොත් ඉඳ ගන්නකොටම වැටෙන්නේ කෙලිම අඩියටම. ඒකට එතනilla වේදනාව වෙනකන් අපිට සෑහෙන වෙලාවක් තුන මාස්ටර් කරනවා. ඒකට වේදනාව ඉන්නේ නැහැ. ඉතින් ඒක නිසා තව පොඩ්ඩක් කොහොම විශේෂම කපුව කියලා වතු ටික ගන්න අපි යමුද ප්‍රශ්න කරු ස්වාමීන් වහන්සේ පර්යංකයේ හිඳ හුස්ම රැල්ලට සතිය පිහිට වූ විගස වම් නාස්පුඩුවේ ඇතුළේ ධාරයේ ඒ ගැටෙන බවත් එවිට ඇතිවන ස්පර්ශයක් දැනේ. එහෙත් සුළු වේලාවකින් ඒ සියුම්ව අපහැදිලි වන අතර ප්‍රකටව දැනෙන්නේ උදරයේ හා උරසේ බිත්ති හුස්ම ගැනීමේ රිද්මේට පිම්බෙන ආකාරයත් ඒහා ආශ්‍රිත පේශිවල ඇති දැඩි බවත්ය. පිම්බීමේ පිම්බීම පිම්බීමේදී උරත් උදර බිත්ති මත ඇතිවන තෙරපුම හා පීඩනයයි. මෙහිදී වන්නේ සති අරමුණ මාරුවීමක් බව සැලකා ඒ තෙරපම දෙස එකෙල්ලේ බලා හිඳින්නෙමි. එක් පිම්බීමකදී එක් ලක්ෂයක රැඳෙන අවධානය ඊළඟ පිම්බීමේදී යාබද ලක්ෂයකට මාරුවේ. ක්‍රමක්‍රමයෙන් මෙම අත්දැකීම උදරයේ උරස උරහිස ගෙල හිස ආශ්‍රිතව පැතිරී අඩු වී යයි. සිත එක් ලක්ෂයකට එල්ලවන විට කලින් පිහිටි තැන තෙරපුම නැති වී තිබේ. ක්‍රමක්‍රමයෙන් මෙම තෙරපුම හා ආශ්‍රිත සංවේදනය උදරයේ උරස උරහිස ගෙල හා හිස හරහා රැල්ලක්සේ යමින් තුනී වී යයි. සමහර විට එසේ තුනී වී යන විට ශරීරයේ රත් වීමක් දැනෙන අතර නාස්පුඩු අවට විදිනවා වැනි දැනීමක් නලියන බවක්ද දැනේ. සමහර පර්යංකවල මෙම සංවේදනයේ දැඩි වී වේදනාවක් වේ. එය අරබයා ද්වේෂසිතුවිලි හා කම්පාව එපා වීම ඇති වේ. එසේ වීමේදී මගේ සිතේ පහළ වූ එම මනෝ ස්වභාවයන් ද්වේෂයසේ හඳුනා ගනිමි. මා ලබා ඇති ධර්මාවබෝධයේ අනුව යමින් යෝනිසෝ මනසිකාරය කරමි. මෙය ධාතු ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් ආයතන පහළවීමක් බවත් නැවත නිරුද්ධ වන බවත් සිතමි. මා තුළ අභ්‍යන්තර කතාව ඉනචට අධිකව සිදුවේ. මටම උපදේශ දෙන අතර දෝෂාරෝපණය කිරීමද සිදුවේ. මෙම තෙරපි මහා වේදනා අඩුවේ හුස්ම රැල්ලට පමණක් සිත තබා ගැනීමට හැකිවන විට පර්යංකේ පැය හෝ සමහර දිනක පැය එකහමාරක් ඉක්මවයි. එහෙත් යම් පරයන්කවල ඉක්මනින් ගෙවී යන අතර එවිට හුස්ම රැල්ල මුල මැද අග වශයෙන්ද දීර්ඝ කෙටි වශයෙන්ද නිරීක්ෂණය කළ හැකිය. ආස්වාසය හා ප්‍රස්වාසයේ වරින් වර කුඩා කම්පන රාශියකින් සිදුවන බවද දකිමි. මා නිරීක්ෂකයෙකු වී හුස්ම රැල්ල දෙස පිටත සිට බැලීමට හැකිවන්නේ වරහන්තුර පරතෝ සංකල්පයෙන් මේ වන විටදී. මෙම මෙම తত্ত্বය දිගටම පැවති අවස්ථාවල හදිසියේ තිගැසී ඇහැරේ. එහෙත් නිින්ද ගියේ නැත. අතරතුර කාලයේ සිදු වූ දේ සීගැන්විය නොහැකිය. පර්යංකයේදී නිින්ද නොයන අතර බාහිර අරමුණු වලට සිත යන්නේ කලාතුරකින්. ගිය විටද ඉක්මනින් ඒ ගැන ඒ ගැන සතිමත් මූල කර්මස්ථානයට ආපහු පැමිණිය හැකිය. මාගේ මාංශ පේශි ඉහිල් කර කොතරම් සුවපහසු ආසනයක සිටියත් මේ ක්‍රියාවලිය එසේමය. සක්මණේදීද දැඩි බව එලෙසම දැනේ. එහෙත් එය තිබියදීම පාදවලට හිත යොමු කිරීමටත් ඇවිදිමින් ඉන්නා බව අරමුණු කිරීමටත් උත්සාහ ගනිමින් සක්මන කරමි. මෙම දීර්ඝ විස්තරය සිදු කරේ ඔබ වහන්සේගෙන් පහත කරුණු පිළිබඳ උපදේශයක් ලබා ගැනීමටයි. පසුගිය වසර 3-4 තුල භාවනා පුහුණුව හා අධ්‍යාත්මික ජීවිතයේ දෙස ආපසු හැරී බැලීමේදී පෞරුෂයේ හා ඇබ්බැහිවලද චින්තන රටාවේද වෙනස්කම් සිදු වූ බව හොඳින් පැහැදිලිය. එහෙත් පර්යංකයේදී එන මෙම වෙහෙසකර බව ඊට අනුලෝම වශයෙන් අඩුවා අඩුවීමක් නොපෙන්වයි. ඒ නිසා භාවනාවේදී මා අනුගමනය කරන ක්‍රමයේ අඩුපාඩු තිබේද? සාවද්‍යද? ඊට විකල්පයක් තිබේද? නැතිනම් මෙසේම කරගෙන යාද යන ප්‍රශ්නේ මා තුළ විචිකිච්ඡාවක් ඇති කරයි. ඒ දුරු කර ගැනීමට ඔබ වහන්සේගේ පිහිටපතමි. ප්‍රශ්නේ දිග වැඩි වීම ගැන සමා වෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. කියන්න හදන තේ මම හිතනවා පැහැදිලි කියලා. නමුත් දලවසින් සැකයක් කියන එක විතරයි මෙතන තියෙන්නේ. උත්තරෙත් එකතු ලියනවා. මේක දිගට කරගෙන යනකොට අඩු වෙනවද කියලා මට වචන කතා නොකරන උත්තරේ ලියලා තියෙනවා. ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ අපි දැන් කෙලස් උනාට ඒ කෙලස් වීතික මට්ටමේ කෙලස් නෙවෙයි. සමාජයේ හලහප්පන තමන්ට පශ්චාත්තාප වෙනවත් නෙවෙයි. පරිඋත්ථාන මට්ටමේ නෙවෙයි. හිතටපත් වෙන නැත්නම් විතරක් මේ කාමච්ඡන්ද කියන්නත් බෑ. අඩිය මට්ටමේ තියෙන අනුසය මට්ටමේ පේනවා. ඒව තමයි ක්‍රියාවත් වෙලාට. ඒව තමයි බීජ. බීජ වල තියෙන වයබිලිටි එක වගේ. විතර වියට එක තියෙනවා මේ ජී සජීවිතාවය කියලා එකක්. ඒකට වතුර වැටුනොත් තමයි කණු කැපිලා නැගිටලා එන්නේ නැත්නම් ඒ සජීවිතාවේ තියෙන. දැන් අපිට ඒක පේනවා. සමාජය අපි ගහ වෙන ගන්න යන්නේ නැහැ. ඒ වගේම ඇතුළත කතාව ඔය කරදර කරන මට්ටමක නෑ. මේ සීරියක් ඉවිලා වෙලා නෑ. තාම තියෙනවා අර බීජේ තියෙන සජීවී භාවයේ තියෙනවා. ගිනි පෙට්ටියක ගිනි කූරක තියෙන ගිනි ගන්නාසුළු භාවයේ තියෙනවා. තාම ගැටිලා නෑ. ඉතින් දැන් මේ කියන්නේ ඒ අර බීටික මට්ටම හෝ මේ පරිඋත්ථාන මට්ටම නෙවෙයි. දැන් මේ මමයාගේ යටි හිතේ තියෙන මේ කුප්පන්න පුළුවන් ගතිය කිපිලා නෑ තාම. කුප්පන්න පුළුවන් ගතිය. දැක දැක ඉන්නවා. ඉතින් මේ මේ වෙනකොට විචිකම කෙලස් පැත්තට ලකුණු කපෙන ගතිය අපේ වෙන්නේ පරිඋත් ทาน කෙලස් ඇතිලා ලකුණු කපෙන ගතිය වෙන්නේ මේ යට තියෙන ටික පේනවා හැබැයි මේක ඕනෙම වෙලාවක විචිකමණය වෙන්න පුළුවන් ඕනෙම වෙලාවක පරිඋත් ทาน වෙන්න පුළුවන් ඒ නිසා මේකේ ඒ කෙලසෙන්න පුළුවන් ශක්තිය තියෙන කෙලසිලා නැහැ තාම ඒ මේ මට්ටමට තියාගෙන ඉන්න ඉන්න ඉන්න බුදුරජාණන් වහන්සේගේ සහනශීලී උත්තරේ තමයි ඥානතෝ වික්‍රේ පස්සතෝ ආශවානං khයමතෝ මේ ආශව ධර්ම දකින්නවනම් දන්නවනම් ඉව ගෙවෙනවා. ගෙවෙන වෙලාව විතරයි දකින්නේ. දැක්කේ නෑ කියන්නේ වැවෙනවා. ඉතින් අපි මේවා බලන්නේ නෑනේ අපි ගෙදරතොර ඉන්නකොට වට්ටකට කීයද කීයදාට කොහොමද තියෙන්නේ රුපියල් ඩොලර් එක කීයද සිඩ්නි වලට ස්ටෝම් එකක් එනවද ඕවනේ කතා කරගෙන අපිට කවදාකවත් මේ දකින්න වෙන්නේ නෑනේ දැක්කට පස්සේ සැකයක් තියෙනවා සර්වචන්ද අපේ සැකේ දුරු කරලා තියෙනවා දැක්කනම් පුතේ දැක්කනම් දුවේ ඔක කියන්නේ ගෙවෙනවා ඔයගොල්ලෝ මේ අංචිත්පටි බලපු කාලේ මට මතකයි ඩ්‍රැකියුලා ඩ්‍රැකියුලාට ආලෝකෙ පෙන්වන්න බෑ ආලෝකෙ දැකෝ අංගයා මිලාන වෙලා පුපුරලා කුණු වෙලා මැරලා එසම් කුරුසිය දැකපු ගමන් ඉන්න බෑ එසම් ඩ්‍රැකියුලාට ආලෝකෙට මුණ දෙන්නත් බෑ සත්‍යෙට මුණ දෙන්නත් බෑ මුණ දීපු ගමන් ඒක තමයි යාට කරන්න පුළුවන් භයානක අකුසලයට ඉන්න පුළුවන් අන්ධකාරයේ තියෙන රාත්‍රියේ ඒකෙදි භයානකයි. ඒ නිසා ඩ්‍රැකියුලාට බය වෙන්න බෑ ඇදලා අවුවට දාන්න. ඉවරයි. රැටි ඉදිරි පිට පෙන්නන්න. ඉවරයි. ඩ්‍රැකියුලාට බය වීම ඩ්‍රැකියුලාට ආහාරය. අපිට ඩ්‍රැකියුලා මරන්න ඕන කමක් නැහැ. අපි කරන්නේ ආලෝකය මතු කරන එක විතරයි. ඒ නිසා මේ ආශාවන්සේ ධර්ම පිළිබඳ සින එකම දේ ඒක ඇදලා එළියට දාන්න. ඒක මම දෙන්නේ දර්ශනේ තමයි. කුණු මුල්ල ගේ ඇතුලේ තියෙන තාක්කල්. ඒකටන පැහි පැහි විෂ වායු විෂ බීජ ඇති කරනවා. කුණු මුල් අවුවට ඇදලා දාන්න කොම්පෝස්ට් එක. ලෝකෙටින් හොඳම පොහොර බාරපත් වෙනවා. චකුණු මුල් හැංගුවොත් වැවෙනවා. විෂ බීජ සහ මේ දිලිවෙන විෂ වායු. එළියට ඇදලා දාන්න සූර්යාලෝකයේ විතර විෂ බීජ නැසන චීප් ලාභ මොකක්වත් ලෝකෙට. මුද්‍රණාන්ත කරන කැලස්ටික් ඇදලා එළියට දාන්න. එතන තමයි කටිටින් බෑ. එනිසා මේ මෙතෙක් කල් කෙරුවා වසක් ගුවා. ඔව් අපි අම්මට කිව්වෙත් නෑ තාත්තට කිව්වෙත් නෑ යාළුවට කිව්වෙත් නෑ ගුරුවරට කිව්වෙත් නෑ දැන් බුදුරජාණන් අපිට අවස්ථාව දීලා ඒක ඇදපක් ඔක්කොම එළියට අදිට උසාවියට ගිහිල්ලා රාගහැරි වැරද්දක් සාක්ෂිර දෙන්න වගේ මේක කරන්නේ උසාවියක නෙමෙයි කරන්නේ අපි සත්පුරුෂ මණ්ඩලයක මේ කරන්නේ ධර්ම සභාවක මේ කරන්නේ කමඨාන් සුද්ධ කිරීමක මේක එළියට දාවොත් තරමට පුදුමාකාර සංඛ්‍යාවක් එන්න බලන්න ඒකට ඉතාම කලාතුරකින් තමයි නෙලේ නෑ ඒක උදව් කරන්නේ එන්නෙම නෑ දේනෑකමට වැඩි ඕනෑකම තමයි තියෙන්නේ. මොන කප්පේ එකතු වෙලා මේ වැඩේ කරනකොට දේනෑයින්ට වැඩි අපි අතර. උතුම් ධර්ම සම්බන්ධයක් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ අපිට දෙනවා සාහිතික මේ ශාක්‍ය පුත්‍ර. බුදුහාමුදුරුවෝ කෙලිම උපෙන් සාහිතික රසං කරනවා. මේ ශාක්‍ය දීතා. ආර්ය වංශයේ ප්‍රතිලති. ශාක්‍ය සිංහ. ඒගොල්ලෝ මේ කෙලිම කාරණාවට කතා කරනවා. මේ කතා කරන හොඳ දේවල් නේ උකුණු වල. කෙලස්. පෙන්නන්න බැරි දෙයක් සමාජයේ. අපි මෙතන ඒකට වෙනම ධර්ම සභා මණ්ඩලයක් අරගෙන එළියට දාලා ගන්න. ඉතින් මේක හැමදාම වෙන්නේ නැහැ. සංසාරේ හැමදාම වෙන්නේ වෙන වෙලාවෙදී නිසින්ින්ද මේකට එළියට එන්න දෙන්න ඕනේ. කුරුලාවක් මිරි කියලා. සැරව ටික එළියට එන්න. gediya පුපුරලා. පුරුව එළියට එන්න වගේ ඔබ ලැජ්ජ කළා වහන්න යන්න එපා. එළියට එන්න දෙන්න. එළියට ආපු ගමන් පුරුවේ මේ මේ සාමාන්‍ය වචනෙන් කියනවනම් මේක වැඩිපුර එළියට දාපදන පූජා භූමියක් හැදෙනවා. ඒක පුණ්‍ය භූමියක් වෙනවා. කෙලෙසෙන්නේ නැහැ. මේ පුණ්‍ය බෝම්බාවට පත්ලා තියෙන කෙලෙසු මාර්ගුට. බුදුන්සේ කෙලෙසු මාර්ගය බුද්ධ වෙලා. පූජා භූමිය. එනිසා අපේ කෙලෙස් පුළුවන් තරම් අපි මෙතන එළියට දාන්න මේ කෙලෙස් මේ භූමිය ජරා කරන්න නෙමෙයි. භූමිය පිරිසුදු භූමියක් වඩපත් වෙන නිසා බුදුන්සේ සදාහන් කළා තියෙනවා. පැවිදි වුණා නම් යම් භූමිය සාරාණීය තරම්. සෝවාන් වුණා නම් යම් භූමියක සාරාණීය තරම්. රහත් වුණා නම් යම් භූමියක සාරාණීය තන. එච්චර කෙලස් කැපෙන්නේ නැහැ මේ ලෝකෙ වෙන කොහයක්වත්. චින්තනෙන් එළියට එන්න දෙන්න මේ කුරුලෑව වහන්න එපා. දැකලා තියෙනවා අපි ඉස්කෝලේ යන කාර්යයේ ඔය ලපිස්සියෝ ඉලන්දාරිය කුරුලෑවට හතර ඇස්සට පොඩි ප්ලාස්ටික් කැල්ලක් කපලා අලවගෙන ගලන. අලවගෙන යනවා මේ කුරුලෑව වැහෙන එක කුරුලෑව ඇරලා තිබ්බහම කැතයි කියලා ඒක වහගෙන යනවා. ඉතින් මොකද වෙන්නේ අර පුරුව ඇතුළට කුණු වෙලා ඇතුළට බයි. මොකද වනමුකේ ඇරලා දාන්න එළියට එනවා. තුරු ස්වාමීන් වහන්ස මේ දක්වා මා අත්විඳි සාර්ථකම පරයන්කය අද උදෑසන පළමු පරයන්කයයි. අද උදේ පරයන්කයේදී මා ආනාපානයේ බලමින් සිටිද්දී කෙටි වේලාවකින්ම හුස්ම තුනී වී ගොස් හුස්ම නොදැනෙන බවත් තත්පර 5 10ක් අතර කාලයක් පැවතුණි. ඉන්පසු හුස්ම නැවතුණු බවට ඇතිවුණු බිය නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ එකවරම ගැඹුරු හුස්මක් ඇති වී හුස්ම පටන් ගැනුනි. එය හරියටම නිසලතාවයේ බිඳගෙන මහා එන්ජිමක් ස්ටාර්ට් වුවා වැනි. ටික වේලාවකට පසු නැවතද හුස්ම තුනී වී ගොස් නැති වී තත්පර 5ක් 10කට පමණ පසු නැවත හුස්ම පටන් ගැනුනි. මා ගණන් කළ ආකාරයට මෙලෙස හුස්ම නොපෙනී යාමක් නැවත මතුවීමත් වාර 12ක් හෝ 13ක් සිදු වුණි. මේ අතර දන හිසේ හා වලලු කර වේදනාවත් පර්යංකයේ පටන්ගෙන විනාඩි 20කට පමණ පසු ටිකෙන් ටික ඇති වුණි. විටින් විට එය මතුවත් මුලදී එයට වැඩි අවධානයක් නොදී දිගටම හුස්ම බැලුවෙමි. ඒත් පැයකට පමණ පසු කකුලේ වේදනාව නොදැරිය හැකි මට්ටමකට ආ නිසා කකුල් දිගහැරියෙමි. ඉන් පසුවද හුස්ම දෙස බලා සිටි නමුත් හුස්ම තුනීවීමක් සිදු නොවුණි. තවදුරටත් මා මේ ඔබ වහන්සේට වාර්තා කරනුයේ තවදුරටත් මා කළ යුතු යමක් වේදයි දැනගනු රිසීමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නැති වෙගෙන යන මම ආයෙත් ගන්න කොහොමද කියලා අන්තිම වාක්‍යයෙන් අහනවා. මහා කලියුත්තක් ඇත්තේ නම් වහා ටෙලිග්‍රෑම් එකකින් මට දැන් දෙන්නේ කියලා කිව්වා. ඇත්තටම යන මම හරියට ළඟාත පාදීට කන රත් වෙන්න ගන්න තිබ්බා. යහනීකට යන්න ඇරියම මම ඕම පච වෙලා බම්පලොත් වෙලා නැති වෙලා යනවා. මම හරිය කැමති ස්මාර්ට් වෙලා. ඊගොල්ලෝ මේ දුව ඇත්ත බොක්කෙම යන්නේ අවංකවම යන්නේ මේ මම නැති කළ දෙන්න බැරි කියලා මේ අහන්නේ කවුද? මම යම තමයි. ජීවිත මුල් හරිය මම පිළිගන්නවා. ඇත්තටම සතුටුයි. නමුත් ඒකේ තියෙන මේ සැක උපදවන ගතිය, කුකුස් උපදවන ගතිය, ගොඩ පෙරක දුරුකම් දෙන ගතිය මේක මම කියාගන්නවා. මේක අපි ඔක්කොගම ලකුණ. මේකන පශ්චාත්තාප වෙන්නත් එපා. මේක නැති කියලා හිතන්නත් එපා. ගණන් නොගෙන සිටීමේ මේකේ මේක තියෙන උල්කටු කොකු ටික ඇරලා ගිහිල්ලා ඉතින් මේ ඇවිල්ලා කියයි අනිත් දවසේ තැන්නිකාට මොකද කරන්නේ? මං ආල කියන පොත අපි ජීවම් ජම්බිලා ආල කියන කර්මණ හිටපංගු කියලා කියනවා. ඒකට එහෙම නෑ. ගරුතර ස්වාමින් වහන්සේ ඊයේ හවස ආනාපානසති භාවනාවේදී හිත හුස්ම රැල්ල වෙත පැවැත්වීමට බැරි වී නොඑක් සිතවිලි සිතට ආතර හුස්ම රැල්ල වැලීමටගත් උත්සාහය අසීරුයි. එම නිසාම මහන්සියක් හා හිත කලකිරුණු බවක් ඇතිවිය. ඒ මගහැරීම සඳහා මෛත්‍රී භාවනාව කෙරෙමි. ආපසු ආනාපාන සතියට හිතේ දීමට උත්සාහ කළත් ඒ සිදු නොවිනි. වේදනා මෙහෙම සිදුවන්නේ කුමක් නිසාද? ඒ සඳහා මම කළ යුත්තේ කුමක්ද? ඔබ වහන්සේට නිරෝගී දීර්ඝ සුව දීර්ඝායුෂ ලැබේවා. මේක ඇත්තටම මේ ප්‍රයෝගයෙන් බලකණ්ඩ ඕන එකක්. කපටාන් සුද්ධ කරනකොට හොඳම පරියන්කේ කියනවා මිස වැරදිච්ච පරියන්ක ගැන කියන කඩදාසි නාස්ති කරන්න එපා. තීන්ත නාස්ති කරන්න එපා. කාලේ නාස්ති කරන්න එපා. කරුණාකර විස්කරන්න. හරියේක විතරක් කියන්නේ ඒක විතරයි දිනුනට වකපාන. හරියනවා කියන්නේ 100%ක් හරියන්නේ නැහැ කාටවත්. හරියන දෙයට ධෛර්යය දීපු ගමන් වැරදින දෙයක් කම නැති වෙනවා. මේ වරදින දෙයක් ලියන්න ගියාම හරියන දෙයක් එන්න තියෙන ඉඩක් නැති වෙනවා. නිසා කරුණා කරලා මේ නපුරු නරක දේවල් ගැන කතා කරන්නත් එපා හිතන්නත් එපා. එදා මෙදා තුර වෙච්ච හොඳම පරියන්ක විස්තර කරන්න. ඒක සාමාන්‍යයෙන් ඔය කමටන් සුද්ධ කරන වාක්‍යයේ රචනයේ කොනේ කොලේ ලියලම තියෙනවා. වැරදිච්ච පරිචයකට කතා කරන්න ගත්තොත් ඒ කමටන් සුද්ධ කිරීම නෙවෙයි වල්පල් හැටි. මේක තමයි මේ කම්මැදි හැලි කියන්නේ. ඒක තමයි සම්පප්පලම් කියන්නේ. මෙතනදි මම මේ දොස් කියනව නෙවෙයි. එයාට මූලික පාඩමවත් දන්නේ නිසා કોઈ වෙලාවක හරි සංසාරේ කමක් නැහැ. නැත්නම් මුළු පරියන්කේකවන එක චිත්තක්ෂණය සත්‍ය පිටවන ඒ ගැන විතරක් කතා කරනවා. ඒක එතකොට ජයග්‍රහණය. අහගෙන ඉන්න මනසට කුසල් උපදිනවා. වැරදි චිත්තවල කතා කරන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ හොඳටම මාර්ගපාක්ෂික වෙලා වැරදි වලට පෝර දානවා. වැරදි වලට කැම දෙනවා. ජෙනසේ බංකල තියෙනවා මේ නීවරණ කවදාවත් කැම නැතුව හැදෙන්නේ නැහැ කියලා. පෝර නැතුව හැදෙන්නේ නැහැ. නිසා පොහොර දෙන එක නතර කරපන්. කැම දෙන එක නතර කරපන්. නිවර නැති ගැන විතරක් කතා කරමු. එනිසා මම ඉල්ලා හිටිනවා. ඒ කමටහන් වාර්තාව කමටහන් යන්නේ වාර්තාව ගැන පොඩි හැඟීමක් ඇති කරගන්න. නැත්නම් අපි ගොඩක් කාලය නාස්ති කරන් ඉඳී තියෙනවා. මේ ඇයි එහෙම වෙන්නේ? ඇයි වරදින්නේ කියලා. දෙන්න උත්තර දෙන්න කවුරක්වත් මේ ලෝකේ නැහැ. මාර්යා බලන්නේ අපි ඔක්කොමලා එතෙන්ට ගෙනියන්න. වහාම කපලා පියන්න ඕනේ හරියට පැත්තට. ගරු ස්වාමින් වහන්ස භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේදී ආනාපාන සති භාවනා පරයන්කේ ඇතැම් අවස්ථාවලදී සිත නින්දට වැටි අවදිවන බව වැටහුණි. නැගිටින සෑම විටකදීම එය ආස්වාසයක් හෝ ප්‍රස්වාසයක් සමගම සිදුවන බව වැටේ. මෙම ආස්වාසය හෝ ප්‍රස්වාසය වඩාත් තියුණුව දැනී නැවත ආනාපාන සතියට සිහිය පිහිටයි. මෙම ක්‍රියාවලිය බොහෝ වාර ගණනක් එක් පරයන්කයකදී සිදුවේ. එහිදී සිත නින්දට වැටුණත් දැඩි උත්සාහයකින් සතිය පවත්වන්නට උත්සාහ කළෙමි. මෙහිදී ආස්වාසයේ අවසානයේ මුළු ශරීරයේ පුරා උඩුකයේ විදුලියක් කම්පනයක් වන බව වැටහුණි. මෙය ප්‍රසන්න හැඟීමක් වූ අතර ආනාපාන සතියට රුකුලක් ලෙස වැටහි. තෙවන දවස වන විට නින්දයාමේ ස්වභාවය අඩු වූවත් ආස්වාසය අවසන ශරීරය තුල මෙම කම්පන ස්වභාවය පැහැදිලිව වැටහුණි. මීට ටික කලකට ඉහත මෛත්‍රී භාවනාව පුරුදු කරන අතරේදී බොහෝ පරයන්කවල මෙවැනි විදුලිය කම්පන ස්වභාවයක් ඇති වුණි. මෛත්‍රී භාවනාවේදී මේ ශරීරයෙන් පිටතද ආනාපානයේදී මේ ශරීරයේ ඇතුළතද ලෙසට හැඟේ. භාවනාවේ මූලික අරමුණට බාධාවක් නොවන බවට වැටහුණා මෙම ස්වභාවය දැන් දිගින් දිගටම ඇති වේ. වරහන් ඇතුළ පරයන්කේදී මේට සිතේ ඇති කැමැත්ත වැඩි වෙන බව හැඟෙන නිසා අවවාදයක් බලාපොරොත්තු වෙමි. දීර්ඝ විස්තරයට සමාවන්න තෙරුවන් සරණයි. ඒක නිසා අපි පිටිස්සල්ල ගත්ත සාකච්ඡා නැත්නම් මේ රචනාවල් හැටියට බලනකොට සම්මුතිය පරමාර්ථයක් බාටපත් වෙලා ඒක එක එක ක්‍රම එන්න එක එක රූපාන්තරණ එක එක විපරිණාම පරිණාම වලටපත් අන්තිමට හුඟ දෙනකොට මම කියන වැරදෙන් ඉඳ තියෙන නිකන් කම්පනයක් චංචලයක් වඩපත් වෙනවා. ඒ කම්පන චංචලය තමයි ආස්වාද ප්‍රසවාස වෙන්නේ. ඒ කම්පන චංචලය තමයි පිම්බීම හැකිලිම වෙන්නේ. ඒ කම්පන චංචලය තමයි අතුලත කතා වෙන්නේ. ඒ කම්පන චංචල තමයි හිතට රූප පෙන්වන්නේ, ගඳවත් දන්නේ, රසවත් දන්නේ. ඒක නිසා අපි අර කොයි කොනෙන් පටන් ගන්නවවත් අන්තිමට අපි ඒක කම්පණයකට, චංචලයකට, සහැල්ලුකමකට, ভাইබ්‍රේෂන් එකකටපත් වෙනවා. ඒකපත් උනට පස්සේ තවදුරටත් කල යුත්තක් නැහැ. කරන හැම දෙයකින්ම වෙන්නේ මේ කම්පන චංචල සද්දයක් පාටපත් වෙනවා, රූපයක් පාටපත් වෙනවා, ගඳක් රසක් ආශස් ප්‍රසංස. ඉතින් নানা ආකාර নানা විදි වේදමවා මඟ අවරන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර දේනා ඒ ඒ කම්පන චංචලට පත් වුණා පස්සේ ඒකට ඊට දෙනවනම් මේකට ඕටෝ පයිලට් එකෙන් දානවා කියලා කියනවා. මැෂින් එක ඕටෝ පයිලට් එකෙන් දාලා පයිලට් බලාගෙන පයිලට් කු කියන්න බෑ බෑ. පයිලට් අවදිින් ඉන්නවනේ මැෂින් එකේ වැඩ. අපි කැමති නෑ නිකමටවත් ඕටෝ පයිලට් එකෙන් දාන්න. ඒ ඔටෝමැටික් ක්ලච් එකදී තමයි වාසී ඒකම ගවර්නර් එක තියෙනවා ඕනේ උඩ එන්ජින් එක ගන්න ස්පීඩ් එක අර කරගෙන යනවා තමන්න තියෙන ස්පීඩ් එක තියාගත්තාම අන්ද බල්ලගෙන ඔක්කොම එයා සින්ක්‍රොනයිස් කරනවා ඉතින් මේ මමයා කියන්නේ ඔටෝපයිලට් දාන්න අකමැති එක. ඔටෝපයිලට් කියලා කියන්නේ මමයට කියන ඔබ පැත්ත කරලා හිටපන්. භවතින් හිටපන්. ඔපයිලට්ත් ඉන්නෝනේ පයිලට්ත් ඉන්නෝනේ. කම්පියුටර් හතරකින් ස්ක්‍රීන් වෙනවා ඒ වෙලාවට. GSP තුනකින් ඔරියන්ටේෂන් දෙනවා. අහුවන්නේ යට තියෙන ඔක්කොම එයාපෝට්ස් වලින් ඔරියන්ටේෂන් ගන්නවා පටන් ගන්න තේරිය එයාපෝට් එකෙත් මෙසේජස් යනවා. මේ පැත්තේ පොතක් තියෙනවා. ඔක්කොම ඊට ඉස්සෙල්ලා ෆයිල්ස් එකට එහෙම වෙච්චිව ලියපු හෑන්ඩ් බුක් එකක තියෙන ෆයිල් එක නිකන් ඉන්නකොට මේ ඔක්කොම බල බල ඉන්නවා. කම්පියුටර්ස් ඔක්කොම සින්ක්‍රොනයිස් වෙනවාද? GPS වලින් එනවද messages? මීට කලින් ගියේ කනාගේ මැප් එකට හරියනවද? එයාපෝට්ස් වලින් එන message එක හරියද? කොපයිලට් ඇහැරලා දින්නේ. එච්චරයි. ඉතින් මං ගිහලා ඇහුවා එක දවසක් එනකොට මේ පයිලට් කතා කරලා පිටකට යන්න ආස කියලා වරනකොට අපේ යාව ලංකා ප්ලේන් එකක් අපේ ලංකාවේ කොල්ලෙක් හිටියේ. ඊට පස්සේ මං කිව්වා මෙහෙම මම මේ භාවනා කමටන් සුද්ධ කරන්නේ ඕටෝ පයිලට් දාන්න කියනවා මම දන්න මගුලක් නැහැ. මට පොඩ්ඩක් කරනවා කියලා කියලා දෙන්න පුළුවන්. එතකොටම විජහට පුටුවක් දීලා කිව්වා. "අනේ සමා වෙන සාත නෝන භාවනා කරනවා මම නම් භාවනා කරන්නේ නැහැ." ගොඩක් තමයි භාවනා කරේ. එතකොට ගන්න දවසේ පයිලට් මට කියලා දෙනවා නේ කෝපි එකක් ගෙනත් දීලා මං ස්වාමීන් වහන්සේ දැන් මැෂින් එක ගන්නවා කියලා අතට. එතකොට හිටියේ කෝපයිලට් ඊට පස්සේ ආයේ කිටිය උසුත් දෙන්නේ. එයත් ට්‍රේඩින් යනකොටම ප්ලේන් එක පොඩ්ඩක් මෙහෙම කියන්නේ ඕටෝ පයිලට් එක කැන්සල් කරලා මැෂින් එක ගන්නකොට සංජය තේරෙනවා කියලා පොඩ්ඩක් ප්ලේන් එක දැන් පොඩ්ඩක් නිකන් භූමිකම්පාවට ලක් වුණා වගේ. දැන් මගේ අතේ තියෙන්නේ. මේ වැඩ කරන්නේ ඒ වැඩ කරන මේ 5 star මෙව පහ. ජෙට්ස් පහ වැඩ කරන හැටි. මේ තියෙන ඔරියන්ටේෂන්, මේ තියෙන GSP. දැන් මේ ඔක්කොම ක්‍රයිටීරියන් ඔක්කොම ලස්සනට තියෙනවා. මේකම මම දෙකම තනතුරක 100ක්වත් නැහැ. ඉතින් මේ ටික මට්ටමට ආවට පස්සේ මෙච්චරක් මෙහාට ආවට පස්සේ මට ඕන ඕටෝ පයිලට් දාත ඇයි. මේන් එහාට ගියාට පස්සේ මම කැප්ටන් මම බක් කියනවා. කොට එහෙම නටනවනම් මම බක් කියනවා. කට මැදම තියෙනවනේ. ඉතල ගෝවා ප්ලේන් එක උඩට අරගෙන මීටර් 100ක් යනකම් මට කොහොමද ඕටෝ පයිලට් දාන්න අයිතියක් නැහැ. ඒ තනිකරම මම ඔය කියන්නේ ඔක්කොම බෙල්ස් දාන්න. ස්ටාෆ් එකත් යන්න ඕනේ තමන්ගේ ආසන වලට. ඔක්කොම මට සහයෝගය දෙන්න මම කැප්ටන්. මීට 100ක් උඩට ගියාට පස්සේ මට ඕන නම් හැටයක් අපි සාමාන්‍ය එකක් කරන්නේ දැන් අපි ඉන්නේ ලංකාවේ මේ එංගලන්තේ ඉඳලා ඉන්දියාවේ දේශයට කිට්ටු කරගෙන යන්නේ අපි පටන් ගන්නකොට ස්වාමීන් වහන්සේ ප්ලේන් එකේ බර කිලෝ ලක්ෂ දෙකක් කිලෝ දැන් ලක්ෂ 1 ලක්ෂ 75000ට වැහලා තියෙනවා මෙච්චරක් තියෙනවා <clears throat> කියලා මේ මිනිස්යාගේ කාරණාව කියලා දුන්නා ඕටෝ පයිලට් එකෙන් දාන්නේ පයිලට් මේ එක්ස්පීරියන්ස් නැත්තම්. ඕටෝ පයිලට් එකෙන් දාන්නේ යාට හොඳටම විශ්වාසයි. මැෂින් එකට රන් කරගෙන යන්න පුළුවන්. නිසා භාවනාවේ සාමාන්‍යයෙන් ඔය <coughs> සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විචන විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යනකම් කැප්ටන් නැති වැඩි තියෙනවා. ඉතින් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ කොට පරිදි ඥාන දර්ශන විසුද්ධියට යනකොට සම්පූර්ණ ස්වභාව සිද්ධියක් කියලා. ඉතින් අපිට දන්නේ කොතෙක් යනකම් මැෂින් එක අතේ තියාගෙන ඉන්නවද කොතෙන්ද ඔටෝ පයිලට් දාන්න ඕනද? දාන්න සේෆ්ටි මේ ඒරියා එක කම්ෆර්ට් zone එක දන්නේ. එතකන් මේ පයිලට් හරි බයයි ඒක දාන්න. තමයි හොඳට දැනගන්න ඉතින් ලක්ෂ වාරයක් කරලා කරලා කරලා කරලා. ඉතින් යහට ගියාට පස්සේ මැෂින් එකට දැම්මට යක පොට්ට ජංක්ෂන් නෙවෙයි ආගන්නේ. එයා කම්පියුටර් සතරකින් සින්ක්‍රොනයිස් කරලා යන්නේ. ඉතින් ඒක මේ බුදුරජාණන්සේක පටන් ගන්න දීලා තියෙනවා. ඒ නිසා ඒ කරගෙන කරගෙන යනකොට Tamanට ඇති වෙන විශ්වාසය අනුව තමයි සෝවාන් වෙනවයි කියලා කියන්නේ මේ සැකදුරු. සැකේ තියෙනකන් අවික ප්‍රසාදේ පහළ වෙන්නේ. සැක දුරු වෙන්නේ මොකේද? Tamanගේ සීලය පිළිබඳ. ඔය කකුල හෙල්ලුවාට අරමුණු මාරු කරාට සතිය නැතුණා සීලෙක දෙන්නේ නැහැ කියන එකයි පෙන්වන්නේ. වෙන්න මොනවත් අත් ඔබ වෙන්නේ. ඔය මොන જાති උනත් මුගෙන් සීලෙ කැඩෙන්නේ නැහැ. ඔබ ශ්‍රද්ධාව කඩා ගන්න එපා. ඔබ සතිය කඩා ගන්න එපා. සතිය කැඩුණයි කිව්වොත් ඔක්කොම ඉවරයි. ඔබම ඉල්ලලා නගන්නේ සතිය ගන්නයි. සතිය කැඩෙන්නේ නැහැ. ඔය බුදුහාමර කියලා තියෙනවා භවනා නොකරන මනුස්සයාගේ හැම චිත්තක්ෂණයකම සතිය සිසිදේ. සතාදිපති යසබ්බේල. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් ඔප්පු කරන හදනවා නෑට මට සතිය ගන්න. ඉතින් කියන මනුස්සයාට සතිය ගැනීම ආදීනාව විඳින්න වෙනවා. කවදාද ඒකට ගියාට පස්සේ තේරෙනවා මේ සත්‍ය පොළොවේ ලැබුවත් කැඩෙන්නේ නැහැ. ඒක බර්ත් රයිට් එක. එතකොට අපිට සැකේ නැහැ. සත්‍ය කරනවා බබලයි මටෝ. මම සද්ධාව කඩාගන්නේ මම සීලය කඩාගන්නේ. එතකොට තේරෙනවා ඔටෝ පයිලට් එකෙන් දාන්න බය නැති. ඒ ඒ විශ්වාසය ගන්න පොත් කිව්වට හරියන්නේ නැහැ. ගුරුවරයා හොඳ වුණාට හරියන්නේ නැහැ. භාවනා කරාට හරියන්නේ නැහැ. කරලා කරලා කරලා කරලා. තමයි තේරෙන්න ඕනේ යන්න යන්න යන්න යන්න. තමන්ගේ සැකමසු ගතිය, අනිශ්චිත ගතිය, බයමසු ගතිය භාවනාවෙන්ම ගෙවෙනවා. ඒ සැකයක් ආවට මට කවදාකවත් ස්ථිරහානියක් වෙන්නේ නැහැ. తాවකාලික පොඩි හැලහැප්පීමක් වෙනවා. ආයතම්පත් වෙනවා. ඒ නිසා ඔය සැක ඇරලා මේක දිගට කරගෙන යන්නයි අපි මේ අසංසුද්ධ කරනවා කියන්නේ. ධර්ම සාකච්ඡා කරනවා කියන්නේ. ඉතින් ඒකට පිළිසක් ලැබීමම ලොකු ආසනාවක්. ඒ ඒ සාකච්ඡා කරන්න පුළුවන් පිසක් ලැබීමම ලොකු ආසනාවක්. ඒක නැත්නම් අපි මේ වෙලාවේ මේ රිට්‍රීට් එක නැත්නම් කොහෙද ඉන්නේ කියලා හිතන්න. තියේ දහවර. යෝගී තැනක නොවෙන්න අපි කොහෙද ඉන්නේ? කවුරු එකද කතා කරන්නේ? මුඛයට සාපේක්ෂව ධර්මයේ කල්පනා කරන්නේ. අසුචි වලකෙනින් ගත කරන්නේ. අසුචි වලක ඉන්න අසුචි පනෝ වගේ ලොකු කැලක් අම්බෙච්චා උඩ පැන පැන නටනවා. ඒ ලොකු අසුචි ගැලක් හම්බ වෙනවා. ඌ පාටි ගන්න. අයියෝ. අපි යනවා ඊගා ප්‍රශ්න. උන්ගේ සත්‍යස්ත්‍රාව තියෙන එක හරි ඒ වෙනස් වෙන අරමුණ වලින් දැන් අපි ඉන්නේ බබා සමවරනේ පිළිගත්තු වෙනසක් තමයි සමවරනේ සති සතිය හිමත් අපි අරන් වෙනසන්නේ සතිය ඕක කතා කරනකොට අරමුණක් නැති සතිය ඔය ඔය චිත්‍ර දාලා කතා කරන්න බෑ අරමුණක් නැති සතියක් කියන එකක් අපි දානවා කම්බිනේෂන් එතකොට අරමුණු මාරු වෙන සතියක් තියෙනවා එකම අරමුණ ඉන්න සතියක් තියෙනවා අරමුණක් නැති සතියක් තියෙනවා කම්බිනේෂන් දෙකක් නේ ගලපන්න හදන්නේ මම ඩයිමෙන්ෂන් එකක් දෙනවා දැන් ප්‍රශ්නේ අහන්න බෑ දැන් කියන්නේ අපි භාවනා කරනකොට දන්න අරමුණ කියන්නේ. වෙන විනාට අන්නතර අරමුණු ඉන්නේ. ওই දෙක දැන් කම්පෙයා කරන්න හදන්නේ. මං කියන භාවනා කළා අරමුණක් නැති සතිය තැනට යනවා. දැන් එතකොට දැන් මම තර්ඩ් ඩයිමන්ෂන් එකක් මම පෙන්නනවා. තර්ඩ් කම්බිනේෂන් එක. දැන් මොකද්ද ප්‍රශ්නේ? එතකොට මම ප්‍රශ්නයක් අහුවොත් ඒ වඩාම හොඳ කොයි සතියද? තේමන මොකටද බලපන් පළුවෙන් අරමුණ තියුණාම කො ඒකේ අරමුණේ තිබ්බාම කො ඒ කියන්නේ මේ මේ එලිම්බැද්ද හම්මකෝ කොබෙය කිරිම්බැද්ද එලිම්බැද්දත් කොබෙය කිරිම්බැද්දත් කොබෙය තෙලිම්බැද්ද කිරිම්බැද්ද කොබෙය වල කොබෙය කියලා ගන්න කබන්න දෙන්න අපිට ඕනේ නෑ අපිට ඕනේ අරමුණක් නැති සතිය තුම පැද්ද බද්දාරුම තියාගන්න අල්ලගෙන තියාගෙන හිටපන් මොකක්ද අපිට මොකෝ අපිට ටා ගිව අපි යහතේ මෙව රණ්ඩු කරවන්න තමයි හදන්නේ අපි දෙන්නේ ඕනේ උත්තරයක් ඔම්බකට රිවර්ට් වෙන දහති උත්තරයක් ඉල වැත්තකට උරනවා. ඉතින් ඕනේ ප්‍රශ්නයක් ඇති කරගනි. ඕනේ දැක ප්‍රශ්න තියෙන තැන නෙවෙයි සාමයේ තියෙන ප්‍රශ්න නැති තැන. ඉතින් අපි දැනගන්න ඕල්ටර්නටිව් කොම්බිනේෂන් එකක් දාන්න මේකට ආගුමන්ට් එක කඩලා යනවා. දෙයනන්ත දීලා තියෙන ගැහුම ගැහිල්ල බමුණු කරකොල තැන. බමුණ විතර නෙවෙයි. උන්වන්සේ කියලා දෙනවා මායත් බොහොනේටපත් වෙනවා කියලා. මාරපමෝහණං කියලා දෙනවා දෙන උත්තර. බය වෙන්න බාර මරදින්නේ මේ අසයට තමොච්චිට. දැන් යෝ කියා හොඳ ආශ්‍රය. සෙල්ෆ් මාර්ක් ප්‍රශ්නයක් අහන්න. සක්මණේ විසරණාංශ දැන් මම දක්න කියලා අපි යනකොට දැන් ටික කාලයක් කරගෙන යනකොට තේරෙනවා දැන් අපේ ඇතුලේ ඉන්න මම සෑහෙන විධාන දෙනවා කියලා අපිට තියෙන සක්මන පුරු වෙනකොට මොකක් හරි වම දක්න නතර ගන්න කිව්වොත් දැන් යාගේ රෝල් එක කරගෙන යනවා. නතර වෙන කිව්වත් කරන්නේ ඉතින් එතකොට දැන් මම අර දසතරන්සික විපන්න සාකච්ඡාවන් චේතනාව පිළිබඳව පොඩ්ඩක් උත්සාහ කරා මේ සක්මනේ චේතනාවත් දැනගන්න. එතකොට මේ මම කීප වතාවක් උත්සාහ කරා මම නතර කරන්න ඇතුළේ ඉඳලා අණ දෙනවා. අයියා වෙන්න. ඔව්. ඒක සවාංශ ඊළඟට මට මතක් වුණාද මම දක්වන වෙනුවට මේ අපි පටන් ගත්තොත් යන්න යනවා කියලා. එහෙම නැත්නම් කකුල අත්දැකීම ගන්න. එතකොට මම යට නතර වීමක් වෙනවා. එතකොට එතකොට තමයි තේරෙනවා නිකන් Taman නිකන් නිකන් වට කෙනෙක් රූපෙට යනවා. ඊළඟට දැන් අර මම දක්ුණ සතියක් තියෙනවා නමුත් එතන මමයක් තියෙනවා. දැන් අනිත් අත්දැකීම බලන්න ගන්නකොට මම හැල්ම දෙතන. මොකද ප්‍රශ්නේ ඒක? ඉතින් ඒක මාට ඒක හොඳ දෙයක් කියන්නේ ඒක අපි පුරුදු වෙන්න ඕන අර මම දක්වන අතෑරලා අත්දැකීම බලන්න ඒකට කියන්නේ අනායාසෙන් එදී යන්නයි. තව එක වචනයක් දැම්මා 197 වෙනි රිට්‍රීට් එකේදී වගේ ගිටිය පිටින් සක්මන් කරනවා මම පැත්තට. හ්ම්. ඔටෝ පයිලට් ඉඳලා දෙයි. එතකොට දැන් මේ මේ බලාගෙන ඉන්න මිනිස්සයා එයාට වගකීමකුත් නැහැ. මොකද එයා දන්න ඔඩබයිනේ ශීර්ෂයක් තමයි කියලා. ඒකට හිත විමුක්ත වෙනවා. ඒ කියන්නේ අපි එතකොට සක්මන කරුවට තොපොදව සක්මන් කරත් බැසිකලි හිටියත් කව කෙරුවක්වත්. ඒක සම්පූර්ණ බොඩි නොලෙජ් එකේ යනවා. 100% ට්‍රස්ට් කරන බොඩි නොලෙජ්. කරන්න බෑ අමතර වැඩවලදී නොදන්න තැන්වලදී වෙන්නේ. දන්න තැන්වල එකම දේ කරනකොට බොඩි නොලෙජ් එක ගන්නවා. බොඩි නොලෙජ් එකට දෙනකොට අපිට හොඳටම භූමිය ආරසාව ඇවිල්ලා තියෙන්නේ. ගැම්ම අතහුරු ඇවිල්ලා තියෙන්නේ. ඒකට දෙන අනායාසයෙන් සක්මන වෙනවා. ඇත්තටම කියනවා එතෙන්දි විතරයි සක්මන් භාවනා වෙන්නේ. එතකන් කරන්නේ රඟපාන එක විතරයි. ඒකට දොස් කියන්නේ බාලු. We can't help. Mm. කෙලි මොකට පයිලට් පයිලට් උගන්නන්නේ බෑ. ඉතලා පයිලට් උගන්න තියෙන අර ප්‍රොපෙලර් ටයිප් එක කරකවලා අතින් තල්ලු කරගෙන වගේ කිල්ල තමයි. ඊට පස්සේ ගිහිල්ලා ගිහිල්ලා මෙච්චර ගානක් එක්ස්පීරියන්ස් කරලා බෑ තමයි ඔටෝ පයිලට් එක තියෙන ඉතින් ක්‍රීම් එක පයිලට් එක නිකන් ඒ නිසා මේ ඔය ප්‍රශ්නේ අහුව මෙන්න මේ විදියට ඒක ප්‍රශ්නේ අහුනේත් නෑ හරියට ප්‍රශ්න මෙහෙමයි මතුනේ දවසක මම බණක් කිව්වා රිට්‍රීට් එක ඔය බුරුමෙන් කට්ටියට පුරුදු කරලා අරමුණක් නැති සතිය තමයි හොඳම සතිය කියලා මම කොහොමද දැන් යුරචි ගමන් ගමනක් තියෙනවා අද ධර්ම සාකච්ඡා කරන්න බෑ මම නැගිට ගියා එතකොටම කවුරු හරි අත උසලා කියනවා මේ ප්‍රශ්නයක් අහන්න මං බල බල. සලකුවා නෙමෙයි මං නැගිටලා ගියා. ළඟින් ඉන්න කෙනෙක් කියලා තමයි කිව්වනේ දැන් ස්වාමීන් වහන්සේ ගමනක් යන්න තියෙනවා කියලා. දැන් ප්‍රශ්න උට උත්තර දෙන්න ඕනේ සමාවෙන්න. මට දැනගන්න ඕනේ ධක්මනීත කොයිද අරමුණක් නැති වෙන තැන කියලා. යහන්න නැගිට්ටේ පරියන්කේනම් හරි. අරමුණ නැතුව සතිය තියෙනවා. සක්මනේ කොහෙද අරමුණක් නැති අර ළඟ ඉන්න මිනිස්සු මට කිව්වා සාන්ත කතා කරලා අර මම කතා කරව වහන්ද දැක්කේ නැහැ. මේ අපි දෙන්න අතර කුසිප් එකක් ගියා. එයා අහන්න ගිය ප්‍රශ්න මේකයි කියලා. කොහේ මේ වටිනා ප්‍රශ්නේ. ඊට පස්සේ වෙන මම ඒව කතා කරනකොට බන්නට කිව්වා. සක්මණේ මම දක්නේ තකින තාක් කල් ඒක ධක්මනක් නෙවෙයි රඟ බෑමක්. කවදෝ අනායාසයෙන් යන තැනකට ගියාට පස්සේ ඒක තමයි හොඳම සක්මන නා. ඉතින් දි සක්මන වුණාම මොකෝ ඒක මොකක් වෙච්චා? එතකොට ඉරියව්ව අවශ්‍ය නැහැ. අරමුණ අවශ්‍ය නැහැ. තමයි මේ අම්මගේ ඔඩොක්කේ ඉන්නකොට බබා බබාට ඕනේ නෑනේ අරසා පිළිමත් ප්‍රශ්නය. බබාට නෑනේ ආහාර ප්‍රශ්නය. අම්මගේ ඔඩොක්කේ නේ. ඒගොල්ලෝ ඕනෙම තැනක අපි අනායාසයෙන් වැඩක් කරනවා නම් හරි අහිංසකයි කියලා තේරෙනවා. අහිංසකයි කියන එක තේරෙනවා. අපිට අහිංසක වෙන්න බෑ. හැම වෙලාවෙම ඇඟිලි ගන්නවා අයියා වෙන්න හදනවා අක්කා වෙන්න හදනවා ඉතින් ඒකට අහිංසකකම නැහැ. හැබැයි අහිංසකකමට යන්න බෑ ඇඟිලි ගැහිම හරහා මිස. නේ? ඉතින් ඒ ඇඟිලි ගැහිමට අපිට සිම්පතයිස් කරන්න. හැබැයි ඇඟිලි ගැහිම අහිංසකත්වයෙන් කෙලෙන්නේ. නැත්තම් හැමදාම යෝගාවචරයක් වෙන මිසක නිවනට යන්න බෑ. හැමදාම යෝගාවචරෙත් තමයි. හැබැයි යෝගාවචරය <laughs> උගන්නන්න ඕනේ. විභාග පහස් ෆේල් වෙච්ච උන්ට ටියුෂන් හරිනවා කියන කතාව අහලා තියෙනවා. මොනෙම විභාගයක හතර දෙනෙක් කරලා බැරි වෙච්ච එක මාස්ටර් කෙනෙක් අනුන්ට උගන්වනවා. ටියුෂන් මාස්ටර්ලා ලංකාවේ ඉන්න හැම එකම ඒ උගන්වන විභාගේ පහස් වෙලා නැති ඉච්චි. ඒක හරි භයානකයි මචං හරියටම අන්තගොන් කෙනෙක් වගේ කියනවා. ඒ ඌට බෑ ඒ ජනරල් එක පටන්. අහිංසක වෙච්ච එක නම් මාට කියලා දෙන්න තේරෙන්නේ එයා දන්නවා gediy pidi සක්මන් කරන්නේ එයාට තේරෙනවා දැන් ඉති වැඩේ හරි. බොඩි නොලෙජ් එක වැඩ. ඒ කියන්නේ අපි අසීමිත විශ්වාස කරන මගේ ශරීරය කියලා කියන්නේ කොස්මික් ලයිබ්‍රරි එක. ඩේටාබේස් එකක්. අපි ඒක පාවිච්චි කරන්නේ දැනුමට යන තාක්. දැනුම කියලා කියන්නේ පිළිකාව. දැනුම කියලා කියන්නේ සීමිත ප්‍රදේශයක්. ඒකෝට අපි අසීමිත දේ අතහැරලා තමයි අපි ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්නේ. ස්පෙෂලිස්ට් කියලා කියන්නේ ගන්නම දෙයක් නැති කෙනෙක්. BS MS PhD කියන එකට තීර තියෙන අර්ථකථනය වල PhD කියලා කියන්නේ permanent head damage කියලා කියනවා. නැත්තම් file deep and high. ගින්නන්න දෙයක් නෑ. මොකද උගිනුලදී කවදාවත් කන්සල් කරන්නේ. දැන් හොට පයිලට් එකෙන් දැම්ම නම් ඒ කියන්නේ නිකන් සක්මන සක්මනේසින් කෙරුවයි කියලා කියන්නේ ශරීරයට කියනවනේ ඔබට ඕන දේ සක්මන කරන්න. කවල පුරුදු කරලා පොඩි එකාට පත්‍යක් දීලා කියන ඔයා කන්නේ. ජූන් 6ත් ගා ගන්නවා මේ අනාගත කන්න දන්නේ නැහැ කණිත් ගා ගන්නවා අතිමුත් කහනවා කොහොම හරි අහිංසකයි වැඩි අපි කැමති නෑ නේ බබාටවත් ටික ටික කනවා බලන්න අපි ලැහැත්ති බබාට කවන්නා එහෙම කරන්න මුලදී මුලදී කරලා දැන් අපේ ඉස්කෝලේ අපි අපේ ගෙදර 10 දෙනෙක් දරුවෝ හැම කෙනාම කක්ක කරලා ආවම කවුරු හරි වැස්ස දැත්ත හොදන්න ඉතින් අක්ක කෙනෙක් හරි අයියා කෙනෙකුට හරි කක්ක කරගන්න දන්නවා හොදන්න දන්නේ ඉස්සේ ඉස්සලා අම්මා වතුර ඉඳ සක්කට වතුර නැත්නම් අයියට කියලා දීලා එතන මම වතුරක් කරන්නේ ඔයා හොදගන්න ඊළඟට කියන ඔයා වතුරක් කරන ඔයා හොදගන්න සිම්පල් as that කරේ බුදුහාමුදුරුවෝ කිසිම මාස්ටර් ෂිප් එකක් ගන්නෑ ඉස්සලා කරට ඇතගෙන ඔක්කොම කරලා හරි ගැසලා කරේට ටික ටික ටික ටික ටික ටික දීලා කරගන්න ගියද ඊට පස්සේ වැරද්දුවත් ඒක හුරුතලයක් නේ වැටි වර්ධිනවා කියන්නේ දැන් ඕල් ටයිම් කරගන්නවත් කරනවා ණයෙත් ගා ගන්නවා කණෙත් ගා ගන්නවා ඒක අම්මට තරහ යන්නේ නැහැ අම්මට ඒක උරුපුලි ඉස්සලා අපත් කරන්න පුරුදු වෙනවා ඒ වගේ මේ ශරීරෙට පුදුම ට්‍රස්ට් එකක් දෙන්න මෙයා 100ට 100ක්ම දන්නවා දන්න දේ මගේ ගුරුවරයාට වැඩිය දන්නවා මගේ අම්මට වැඩිය දන්නවා මගේ තාත්තට වැඩිය දන්නවා මේක මෙයා මෙයාට වැඩිය දෙන්න එදාට සෝවා එයා විශ්වාස කරනවා දෙවෙනෙක් නෑ මාව කොට ගන්න මේ බොඩි නොලෙජ් එක ඒක වැඩි වෙනකොට පූර්ව නිගමන සහිතව බොඩියට බාර දෙන්න වැඩි ඔබ ඕන දෙයක් කරන දක් කරපන් කියලා. කද්දාවත් බරදින්නේ. ඒ මෙයාගේ වැඩි මෙයා කරනකොට මම ඇඟිලි ගැහුවොත් මෙයාගේ නොලෙජ් එක කොර වෙනවා. මෙයාගේ නොලෙජ් එක අංශ භාග වෙනවා. එයා ඉල්ලුවොත් පැකිලෙන්න නැත්තා gediy විටිම දෙන්න. එහෙම නැහෙනේ කරගෙන යන්න දෙන එකයි. කොච්චර විශ්වාසයක් ඕනද කියලා බලන්න එයාට ඒ වැඩේ කරන්න දෙන්නේ. විශ්වාසයකට වැඩිය මනුස්සත්වයට කරන කලකිරීම අපි හැම කෙනෙක්ම නිවන් දැකලා කියලා හිතන්න ඕනේ. හැම කෙනෙකුම මේ පින තියෙනවා. අර කියලා දැන් මෙන්න මේකයි කරන්න ඕනේ. වැරදුනොත් ඇවිල්ලා විතරක් කියව. නැත්තම් කරගෙන ඵලයක් කිව්වම 1001 ways and means. අපි ඉවර කරන්න වෙන්නේ නැති ඒක ප්‍රශ්න. හරි අපි යන ප්‍රශ්න උත්තර. ගරු නායක ස්වාමීන් වහන්සේ මම වසර කීපයක සිට භාවනා කරමි. නිතර ලබන අත්දැකීම් දල වශයෙන් පහත දක්වමි. 1 ආනාපානයේදී හුස්ම රැල්ල ඉක්මනින් සියුම් වී කයේ වදින ලෙස නොව සිතේ සටහනක් පමණක් වී ඇති අයුරු දකිමි. ඉන්පසු ඒද සියුම් වී සියුම් රිද්මයක් පමණක් ඉතිරි වී ටික වේලාවකින් ඒද නැති වේ. කය පිළිබඳවද හැඟීමක් නැත. ඊට පෙර ශරීරයේ ඍජුව නිශ්චලව සීරුවෙන් නැති බව තේරේ. හුස්ම හොඳටම නැතිව ගිය පසු සිත දෙස බලමි. සිතුවිලි සහ සංවේදනා වරහන් ඇතුලේ thoughts and emotions පාවී යවුත් පාවී යනසේ දැනේ. සතිය සමග කිසිම ගැටීමක් නැතිව සුමටව මේ සිදුවේ. ඊතා සංසුන් සෝදායක අවස්ථාව. කිසිදා බියක් හෝ පාළුවක් දැනී නැත. බොහෝ වේලාවක් සිටිය හැකිය. ක්‍රමයෙන් සිතුවිලිද සියුම් වී අඩු වී සමහර වෙලාවට සතිය පමණක් පවතින බව වැටේ. භාවනාව නිම වූ පසු ඊතා තෘප්තිමත් හා අවදිමත් බවක් දැනේ. මේ බොහෝ වේලාවක් පවතී. දෙක සමහර දිනවල සිත දිස බලා සිටින විට සිතුවිලි හා තේරුමක් නැති සංවාද වැනි දේ හොදි පිටින් ගලාගෙන නිතර නිතර සතිය කැඩේ. නමුත් වැඩි වෙලා යාමට පළමුව ඒ බව වැටේ. නිතර නිතර හුස්මද නැවත දැනේ. එවිට හුස්ම ගැන සතිමත් වෙමි. කලින් අවස්ථාවේ මෙන් නොව ශරීරයේ ඇලවි බෙල්ල ඉදිරියට නමා වැටේ. නිතර නිතර සිරුර කෙලින් කරගනිමි. භාවනාව නිම වූ පසු මුලින් මුලින් නම් මද පසුතැවිලි ගතියක් සිතට දැනුනි. දැන් දැන් මම මෙයත් සිතෙහි එක් පැතිකඩක් බව වටහා ගනිමි. මෙම හාත්පසින් වෙනස් අත්දැකීම් ගැන ඔබ වහන්සේගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි. තවද මම වැඩිපුර සක්මන පුහුණු කර නැත. මින් ඉදිරියට සක්මන වැඩිපුර කළ යුතු බව හැඟේ. ඔබ වහන්සේගේ ඔබ වහන්සේගේ උපදෙස් ඉතා යටහත් වෙILLෙමි. ත්වන් සරණයි. මේකේ කියලා තියෙන විස්තරත් මම හිතනවා සෑහෙනවයි කියලා. ඒ වගේම මේ අත්දැකීම් අධිකම පාර හරි එහෙම නැත්නම් දිශාව හරි අත්දැකීම් අධිකම කියන්නේ මේ විදියට මේක හරි කියලා හිතාන මේක නැවත කළු පිටිමක් ඉන්න වගේ පන්න පුස්කොළ පොතක් කරගෙන දේවට සුද්ධ කරනකොට Tamanටම Tamanගේ එක Tamanගේම අත්දැකීම් හරහා යෝජනා ස්ථිරත්වයකට යනවා. එතකොට ඒ වෙලාවේදී අපේ ලොකු සාංශේ ඉන්න කාලේ කියන්නේ දවල් දිනචර්යා විනාශ කරන්න එපා. කන වෙලාවටම කන්න, නාන වෙලාවටම නාන්න, බුදිය ගන්න වෙලාවම බුදියකට කාලසටහන ඒ විදිහටම කියන්නේ ඇඟ ලෙඩ කරගන්න එපා. අනුන්ගේ ප්‍රශ්න ඔළුවේ දාගන්න එපා. මේකට එහෙම යන්න. ඒකට අනිවාර්යයෙන් මේක ස්ථාර වෙන්න පටන් ගන්නවා. අවසරයි සම්මානසනේ. අතේ මම ඉතින් දැන් මට එක ප්‍රශ්නයක් තමයි දැන් දැන් තමයි ඔය අත්දැකීම් හුඟක් වෙනස් විකිනකට වැඩි. ඉතින් ඒක ගැන ඒ කියන්නේ අනිත්‍යතාවයට අපේ හිත ලෑස්ති වෙනවා. අදගේ වෙනස් වෙනකොට මේ ටයිම් ටේබල් එක කඩා ගන්න තු යනවයි කියලා කියන්නේ. කිසිම දෙයක් දෙවෙනි සැරයක් දෙවෙන්න දෙවෙනි සැරයක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. අපි ඒකට බය නිසා තමයි මේ ස්ථිර සංඥාවක් කරන අපේම ගේ අපේම රුචි අරුචිකම් අපේම කැම වීම අපේම ඇඳුම් පැළඳ කියලා මේ රාමුවක් හදාගන්න හදන්නේ අනිත්‍ය ලෝකේ නිත්‍ය සංඥාවක් ඇති කරගන්න. විෂම ලෝකේ මේ තමතාවයක් ගන්නවා. නමුත් කවදා හරි මේ වෙනස් වුණාට හැදෙන්න පුළුවන් කියන්නේ ස්කවුට් කෙනෙක් වෙනවා. බාලදක්ෂිකාවක් වෙනවා. වතුර ටික වාජි පුරව කරන වතුර ටික වාජනේ හැදී ගන්න මිසක වාජි මට මෙහෙම හැඩයක් ඕන කියන්නේ නැහැ. ඒකේ හිත පුළුවන් තරම් මේ අවස්ථානුචිතව එනනම් චින සම්පත්තියට ලෑස්ති නො මිසක් මට මේ මේ දේවල් ඕනයි කියලා අපේක්ෂා කරන්න බෑ. ඒ කියන්නේ ඉෂ්ටි වර්ධනය කියන්නේ තලතුණකම කියන්නේ ඕකට තමයි. ඒ වුණාට අපි සංසාරයක් ඇති කරපු කෙලෙස් ඔය වරුවෙන් දෙකින් නැති කපන්න බෑනේ. ඒ කියන්නේ අපි එකතු කරලා තියෙන කෙලෙස් කන්දත් එක බලනකොට අඩු ගන්න පාර හරි ගියයි කියන්නේ ලොකු සුවිප්පයක් අපිට. දැන් මේක නැවත නැවත කරන තරම් ඉවසන්න බෑ කියලා කියන කන පැලෙන්න ගන්න එපා ළඟ පාරේ කියන. ආයේ වාදිසිය නේද? ස්මාර්ට් වෙන්න යනවා. අපිට ස්මාර්ට් වෙන්න බැරුවාන මේ දිශාවත් දැක්කා. දැන් මේ මේ අරුණ නගින්න හදන්න කිව්වොත් ඉර නගිනකම් මොකද්ද තියෙන හදිසිය? අල ඉරනකම් ඉන්න පුළුවන් නම් දැන් වෙනකම් ඉන්න බැරිද කියලා ගමේ තොටේ කියනවා. එළිය මේ තැම්බෙනකන් ඉන්න බෑ. මෙච්චර ඉරනකම් ඉන්න පුළුවන්. මේ තැම්බෙන ටිකට බලපුවා කලින්. අපි කියන්නේ අපිට එහෙම ඒවට පිළිබඳ කිසි පයිතියක් නැහැ. ඒ වගේ අයිතිවාසිකමක් නැහැ. ස්වාමීන් වහන්සේ මම සම්මන් භාවනා විචාර කරන්නේ ඒ ඒ කරන්නේ තියුම ඉතින් කකුල් දෙක කිල්ල නැත්තා. ඇති යන්ත බබට ඒක වත්තේ. මේ රිට්‍රීට් ඕගනයිසර් තමයි මේ කම්පැනි එක. මෙච්චර මේ මෙච්චර මේ වටිනා ක්‍රමවේදය තියෙන්නේ. ප්‍රශ්නසෙ තාතේ අතම දැන් ඉදිරියදී මම සතිය පිටුවන් උත්සාහ කරනවා ඒක ටිකක් අමාරුයි. ඉතින් මට ඒකම සක්මන්කාරණා වැඩි දුරට ඒකට දවමින් කියලා. නැති වුණත් කරන්න ඕනේ. මේ වගේ චෝදන නැති වුණත් සක්මන් භාවනා කියන්නේ බෞද්ධයන් විතරක් හම්බෙච්ච සුවිශේෂී අවස්ථාවක්. ඇයි අපි ඒක මේ පාවිච්චි නොකරන්නේ? සාමාන්‍ය කියන්නේ බුබ්බැඩිකම, කම්මැලිකම, ශරීරෝරකම, කුසීතකම කියලා. ඒකට මොකද කියන්නේ? බාවල කරන්නේ නැති කම්මැඩියා බත් බූසා මේ උබ්බඩයා කුසීතයා මම දෙන්නේ ඉතර උත්තරේ මට ඉතින් ගන්න කිසිම දෙයක් නැහැ මේගොල්ලෝ මේකට ඇවිල්ලා කියන්නේ ආයෙත් මේකවත් අර උගන්ට ඒක දවසම යාම තමයි අප දවසට කියනවනේ ධක්මන්ට පරියන්ක කාණ්ඩ ධක්මන් කරන්නේ නැත්තම් ඵලයන් කියලා මගේ ට්‍රීට්මන්ට් එකක් කියලා එන්න කිව්ව වෙන්නේ නැහැ නහවලන්නේ දෙතුන් දෙනා නෙන්නේ ඥාන විසාරණ සරලලා ට්‍රීට් එකක් තිබ්බා ඉතින් අපි මුලින්ම කියලා නෑ ගන්නකොට ගන්නකොට කන කපල ගන්න ඕනි මේ බත් කන්න දෙන්නේ නැහැ සක්මන් කරේ නැත්තම් අනපාරේ ගෙවිලා ආයෙත් ලගින් ආපහු දෙන්න ගත්තාම හිතෙන්නේ නැහැ දැන් පාරට වැටලා ඉන්න ආපහු යනවා ආනපාන. ඒක ඒක නෑ. ඒක නොකරින්න බලන්න. ඒ ඒ කියන ස්ටෙප් එක විතර නේද මම ආනාපානට යා යුතුයි කියලා කියන්නේ මම ඇවිල්ලා ඉන්ටෙන්ෂන් එකක් ඇවිල්ලා මේ මොටිවේෂන් එකක් ඇවිල්ලා මේක තමයි කෙලස් කියන්නේ ඒ කියන්නේ සිතිවිලා නිසද්දව හිතවිලි ශබ්ද වේදනා ආනාපාන හිස්තන ඔක්කොම එකයි අර ගණේ කියලා එහෙම මොකක්වත් උතන වැරද්දක් ඇත්තේ නෑ. ආපහු මේ ආපහු අර හිස්තරට යන්න ඕනේ ආනපනට යන්න ඕනේ කියලා මම යට පණ දෙන එක. ඉන්ටෙන්ෂන් එකක් පහල කරගන්න එක. මොටිවේෂන් එකක් ඇති කරන එක නොකර බලන්න එච්චරයි මේ. මේ කාටවත් දොස් කියමනක් නෙවෙයි. වෙන කොම්බිනේෂන් එකක් දාලා බලන්න. මේකත් අත්තලා බලන්න. එතකොට තමයි තේරෙන්නේ අඩු ටෙන්ෂන් එකක් තියෙන්නේ. අඩු ෆ්‍රස්ට්‍රේෂන් එකක් එන්නේ කොහෙද කියලා. ආවල් නැති කියන්නේ ආනපනයි. ප්‍රශ්නේ නෑ. කරත් ඉන්න පුළුවන් ඔය වැඩේ. ඒක නිසා මේකම කළ යුත්තේ නෑ, අරකම කළ යුත්තේ නෑ. අම්මා හොඳයි කිව්වත් ඇති, තාත්තා හොඳයි කිව්වත් ඇති. ඒ නිසා නංගිය මල්ලිය පාසෙදි දෙන්නම හොඳයි කියලා ප්‍රශ්නයක් නෑ. අපි පැය දෙකක කාලයක් අරගෙන තියෙනවා. ඒ නිසා අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නිම කරනවා. පැයක සක්මන් කරපස්සේ අනිවාර්යයෙන්ම සක්මන් කරන්න ඕනේ. සක්මන් කරලා පස්සේ හතට එකතු වෙනවා. වැස්සත් සියලු දිනාගෙන සිරුවල්